අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස චේ භික්ඛවේ භික්ඛුනෝ එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්ස්ස විහෙරතෝ uppajjati සුඛා වේදනා සෝ එවං පජානාති uppannākෝ මියායන් සුඛා වේදනා යෝචකෝ පටිච්ච නෝ අපටිච්ඡාති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් වගේ දාන්න පරිදි සාරවත්යන් වහන්සේ විසින් දේශිත විශේෂයෙන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්නිකායේ සලායතන සංයුත්තට අයිති වේදනා සංයුත්ත කොටසේ ගැලෙන ගැටෙන läගේ වැටෙන ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රයයි අපි මේ වැඩමුළුවට විසරයි තියාගත්තේ. අද අපි වැඩමුළුවේ 6 වෙනි දවසේ දේශනාවල බලනකොට පස්වෙනි දේශනාව. අද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙලා තියෙනවා. ඉතින් අද පසුගිය දවස් ඒ හතරේ නැත්තම් දේශනා හතරේදී මේ සූත්‍රයේ පසුබිම නැත්නම් ගෙපල සකස් කිරීම සුද්ධ කරන සුද්ධ කරන ආවා. ඒක කෙටි මතක් කිරීමක් කරොත් සරුවචන් වහන්සේ ගිලන්හලට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සතෝ භික්කවේ සම්පජානෝ කාලං අගමෙයාත මේක තමයි මේ සූත්‍රයේ මූලික පණිවිඩය. මහණෙනි භික්ෂුවක් වශයෙන් සංසාර බය දක්නා කෙනෙක් වශයෙන් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් වශයෙන් සතියත් සම්පජඤ්ඤයත් එනේන චිත්තක්ෂණයක වැඩ වැටෙන වැටෙන විදිහට ලැබෙන විදිහට හිත සකස් කර ගන්න ඕනේ අදිෂ්ඨාන පූර්වක වෙන්න ඕනේ චිත්ත ශක්තිය හදන්න ඕනේ කාලං ආගමී යාත කියලා කියන්නේ එනේන චිත්තක්ෂණේ මම සතිමත් වෙනවා සම්පජඤ්ඤය ඇති කර ගන්නවා කියන එකයි සරුවචන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ ඊට පස්සේ ඒක අවධාරණය කිරීම සඳහා එහෙම නැත්නම් කුළු ගැනීම සඳහා අයං වෝ තුම්මහකං අනුශාසනී මේ තොපට මගේ අනුශාසනාවයි කියලා බුදුජාණන් වහන්සේ අර සියලු ත්‍රිපිටකයේ පිටු කර දැක්වීමක් වශයෙන් මෙච්චරයි මට උඹලට කියන්න තියෙන්නේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. ඉතින් මේ කෙටි ಉದ್ದೇಶය මේ සූත්‍රය තුල සරුවච්චන් වහන්සේ නිද්දේශ වශයෙන් මහණනි මේ වාගේ උපදේශය ලැබු කෙන මොකද්ද සතිමත් වෙනවා කියන්නේ කතංච බික්ක වේ බික්කු සතෝ හෝති කියලා ප්‍රශ්නයක් අහනවා. ආල සරුවචනංශ ඒකට සතර සතිපට්ඨානය උද්දෘත කරලා පෙන්නනවා. ඉම මේ මේ මේ මේ කායේම කායේ කාය අනුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සා වේදනාසු වේදනානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං ආදි වශයෙන් චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් සතර සතිපට්ඨානෙ විස්තර කරනවා. ඉතින් අපි මේ වැඩමුළුවේ මුලදී මේ සතිය හරියට නොදන්න කෙනෙකුට හඳුන්වා දෙන්න වගේ ආධුනික මනසට සතිය මතු කිරීම සඳහා මේ කායානුපස්සනාව අනුව තමන්ගේම කය අරමුණු කරගෙන නිමිත්තක් කරගෙන සතිය වඩනටි අපි වෙලා ගත්තා. ඊට පස්සේ ඒ අනුග්‍රහයෙන් ඒ අනුසාරයෙන්ම වේදනාවක් මතුවෙච්චාම විඳීමක් මතුවෙච්චාම මේක නාම ධර්මයක් වුණාට අර වාගෙම මතුවෙන මතුවෙන වේදනාව අනුව සතිය පිහිටවීම කායනුපසන අනුසාරයෙන් අපි ඉදිරියට ගියා. කායනුපස්සනා විදි චරවචනාංශේ <clears throat> මේ සූත්‍රයේම මේ සූත්‍රයේ කෙලින්ම සඳහන් නොකරට යථාඨිතං යථාපනීතං කායි කායානුපස්සී විරති කාය කොහොමද හිටින්නේ කොහොමද පවතින්නේ ඒ ඒ අනුව සත්‍ය පාත්තන්න කියන. ඒ වගේම වේදනා විදිත් කියන තියෙන වේදනා මොන මොන ආකාරයෙන්ද වෙන්නේ එනේන වේදනානෝ සතු පාත්තන්න ඕනේ. එහෙම නැත්නම් අසවල් වේදනාව වේවා අසවල් වේදනාව නොවේවා කියලා මෙතන මම මේ අදහස් කරන්නේ වේදනා කියලා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. එනේන වේදනානෝ සත්‍ය ප්‍රවැත්තියි. ඊට පස්සේ චිත්තානුපස්සනාවත් අපි ටිකක් තුන්වෙනි දවසේ විතරනකොට සාකච්ඡා කරා. ඒ චිත්තානුපස්සනාවත් එක්ක මේ කෙනෙක් සම්පජඤ්ඤයට යන්නේ කොහොමද? අර වඩාගත් සතිය මනා දැනුමකට නැත්තම් පෙරදැක්මකට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදී විශේෂයෙන්ම ඊයේ දවසේ ඇතුළත ඒ එක එක කෙනෙක්ගේ හිත පෙරලෙන හැටි මේ රාගෙට තියලා මේ විිත රාගි වෙනවා මේ දෝෂෙට ගිහලා ආයේ මේක විිත දෝෂි වෙනවා මේ සම් මෝහයටපත් වෙලා විිත මෝහි වෙනවා සම්මෝහයට සම්මෝහයටපත් වෙලා විිත මෝහි වෙනවා ඒ නිසා හිත හරීම ලහු පරිවර්තකයි එහාට මෙහාට යනවා දැන් මේ රාගයක තිබුණ හිත ඒ වෙලාවේ ලැජ්ජ හිතෙන තරම් පෙරෙන වැක් කරන තරම් රාගයක් එනවා. ද්වේෂයට යනකොට ආර්ගේ ලකුණු මොනවත්ක්ත්ම නැහැ. කෙලින්ම ද්වේෂයට යනවා. ද්වේෂිතේ රාගෙට ලැග ගන්න තැනක් නැහැ. ඒ වගේම මෝහිත එනකොට රාග ද්වේෂ මොකක්වත් නැහැ. ඉතින් මේ අපේ හිත දවසකට පුදුම තාලෙට එකින් එකට ඉඩ තිය තියා එකින් එක යනවා. ඉතින් මෙව එක එකක් දැක්කට පස්සේ පේනවා මේ හිත හරි චපලයි. හරි ස්පන්දනේ වෙනසුලුයි. ඉතින් මේ එක කොනක් අල්ලන එකට සතුටු වෙන්නයි ඒකෙම අනිත් පැත්ත දකලා කනගාටු වෙන්නයි ගියොත් අපිට කවදාකවත් ස්පාසුවක් හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් අපිට අස්වැසිල්ලක් ලැබෙන්නේ නැහැ. ඉසුඹුලන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද හිත කිසිම චාරයක් නැතුව අවිචාරවත් විදියට, ඡපල විදියට, වංචනික විදියට, ෂට විදියට, මායාවී විදියට මේ තිබුණේ කණිප්පත් ආරවනවා. ආනේ වගේ වෙලාවලදී යෝගාවචරයා හුඟක් වෙලාවට හතර ඉරියව්වේ ඉඳගෙන පරියන්ක භාවනාවේ සක්මන් භාවනාවේ නොවෙන්න පුළුවන් විවිධාකාර රාජකාරී කරනකොට මේ හිත එහාට මෙහාට පෙරලෙනවා. ඉතින් මේ වෙලාවට මේ යෝගාවචරයාගේ හිතේ වර්ණ ගැන්වීම පෙරලි දිහා බල බලා තැවෙනවට වැඩිය එච්චර කල් වේගයෙන් නැති නමුත් අනිත්‍ය. නමුත් එච්චර වේග නැති කය දිහා බලනින්න එකේ යම් කිසි සාන්තියක් තියෙනවා. එහෙම නැත්නම් කයේ කුඩා අණු කුඩා ඉරියව් දිහා බලනින්න එක අච්චරම කම්පන චංචල හිතවිලි දිහා බලන රඩියේ යම් ප්‍රමාණයක සාන්තියක් තියෙනවා. අන්නේ වෙලාවට යෝගාවචරයා ඒ පරියංක භාවනාවේ නෙවුනට ඉති සක්මනේ නොවුනට ඉස්සරහට යනකොට පස්සට යනකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගානකොට පාය නමනකොට පාය දිගාරිනකොට චිවුරු දරනකොට පිණ්ඩපාතේ වළඳනකොට වැසිකිලි කැසිකිලි කරනකොට කතා කරනකොට නිදාගෙන ඉන්නකොට නිස්සද්ද වෙනකොට මේ සෑම ඉරියව්වකම මේ කය දිහා බලාගෙන හිටියොත් අර ශීඝ්‍රයෙන් වෙනස් වෙන චිත්ත tattwa වලින් දෙන බැට දීම ආහාර දීමෙන් ටිකක් බේරෙන්න පුළුවන් ඒක නිසා එච්චරම කම්පන චංචල නැති, එච්චරම චපල නැති කායනුපසනාවට හිත දාන්න පුළුවන් නම් ඒ දාන කෙනාට තේරෙනවා මේ හිතත් එක්ක ජීවත් වෙනවට වැඩිය ලේසි මේ කයත් එක්ක කයේ තියෙන දරණ ගතිය අනුකම්පක ගතියක් තියෙනවා හිතට වැඩිය. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ කයට හිතට එන කාමච්ඡන්දය රෝගයක් ණයක් විදිහට සලකන්නේ. කාමච්ඡන්දය කියලා කියන්නේ මෙතෙක් කල් අපි ගත කරපු සංසාර ජීවිතේ වැරද්ද නිසා අපිට සුදුරෙදි ඇඳගෙන නැත්තම් සිවුරක් ඇඳගෙන බෝමලුවක ඉඳගෙන සිල්ලොතුන් වට කරගෙන සීලයක් ආරක්ෂා කරලා හිටියත් ඒ හිත කිසියම් පූර්ව දැනීමකින් තොරව කාමච්ඡන්දේ හිතට එනවා. ඔබ මේ ණය ගත්තා නම් ගෙවපන් කියනවා වගේ. අපි මොකද මෙතෙක් කල් අපි කෙරුවේ මේ හිතයි කයයි එක්ක අපි කාමච්ඡන්දේ අනු රස බලපු නිසා ඒ නිසා ණයක් වගේ. ඒ නිසා යෝගාවචරයට තේරෙනවා කාමච්ඡන්දේ නැති හිත අනන්‍යතා සුඛයක් කියලා. ණය නැති සුඛයක්. ණයකින් බේරි ණයකින් වද විඳින මිනිස්සයා දැන් අපි තියෙන දැන් අද ලෝකෙ විතර මේ ෆිනෑන්ස් සිස්ටම් කල්බදු ක්‍රමයට ජීවත් වෙන ලෝකයක් කවදාකවත් තිබුණේ නැහැ. ඔය ඉන්න ඔක්කොම පොහසත්තු ඔක්කොම ණයට කන්නේ. ඇමරිකාවේ ඉන්නකොට කියනවා එක්කෙනෙක් ගාව ක්‍රෙඩිට් කාඩ් 10ක්වත් තියෙනවා. එක ක්‍රෙඩිට් කාඩ් එක 1000ක් දක්වා ණය ගන්න පුළුවන්. ඒ මනුස්සයා එතකොට ක්‍රෙඩිට් කාඩ් 10 පෙන්නකොට 10000ක් ණයයි. ඒ කියන්නේ මේ ලක්ෂ 10ක ණයයි. බැංකුව තවත් දෙනවා. කාඩ්ස් දෙනවා. ඉතින් මනුස්සයා දැන් කාඩ් එක පෙන්නලා ගන්න එක ඊට පස්සේ මාස ගාණක් දිවන්න ඕන. ඉතින් අර ඒ තාත්තා කෙනෙක් කියනවා පර්ත් ගියාට පස්සේ දා ඉතින් දරුවන්ට කියනවලු අනේ පුතේ සත්‍යයක්වත් අතේ නැහැ. මේ කියලා පර්ස් එක දිගහැරලා පෙන්නනවලු. එතකොට පුතා කියනවලු මේ සල්ලි ඕනේ නැහැ තාත්තේ. තාත්තා ගිහිල්ලා බැංකුවේ බිත්ති අත ගන්නකොට සල්ලි එනවයි කියලා. ඉස්සර වගේ සල්ලි තියෙන්න ඕනේ නැහැ පර්ස් එකේ බැංකුවේ බිත්ති අත ගන්නකොට සල්ලි එනවයි කියලා. නැත්නම් අපි පුංචි කාලේ අපේ අප්පච්චිලා පෙන්වන පර්ස් එකේ සල්ලි නැහැ කියලා සල්ලි නැහැ තමයි. දැන් නැහැ කාඩ් එකක් තියෙනවා. කාඩ් එක කියලා බිත්ති අත ගන්න සල්ලි එනවා. අර අලිබබාගේ අර මන්ත්‍ර ජපේ වගේ. ඔක්කොමලා ණයට ජීවත් වෙනවා. යන්නේ බෙන්ස් කාර් වල. පාවිච්චි කරන්නේ සුපර් මාකට් එකේ තියෙන හොඳම බඩු. හැබැයි බොක්කේ තියෙන්නේ ණය. අවුරුදු ගාණකට ණය. ගයක් හදලා තිනවා බොහෝම උජාරුවට ජීවත් වෙනවා. අඩු ගන්න අවුරුදු 5ක් ණය ගෙවන්න. පොඩි ගාණකුත් නෙවෙයි. ඉතින් මේ සුඛය තන්නේ ණයක්. කාම සුඛත් ඒ වගේ තමයි. බුදුචානන්සේ කියනවා කාමය ණයක්, ද්වේෂය ලෙඩක්. ඒක නිකන් කුෂ්ඨ රෝගයක් වගේ, කසහන රෝගය වගේ, කහන්න ගහන්න ජොලි. පොඩි බහිනවා. හැබැයි කසකසා ඉන්න පුළුවන්. ඒක තමයි ද්වේෂයේ ඉන්න ගත්තට පස්සේ දිගට දිගට ද්වේෂයට යනවා. යෙදීගත කරන්න හදනවා. නමුත් එන්නේ එන්නේ කරදර කරනවා. නිදිමත හිරගෙදරක් කියලා. Taman කැමතුණත් අකමැතුණත් ගාඩ් ලැබිලා හිර කරලා තියලා තියෙනවා. මේ මේකෙන් එළියට යන්න බෑ. සැක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ දාස භාවයක් වගේ. අපිට කවුරු හරි පිළිබඳ සැකයක් පහළ වුණොත් අපි එදා ඉඳලා මේ මනුස්සයා එක ඔප්පු ඔප් කවදාකවත් ඔප්පු වෙන්නේ නැහැ. බැලුවොත් සැකෙන් සැකීම තමයි ඒක දාස භාවයක් වගේ. ඒ නිසා මේ මනුස්සයා ඒ පුද්ගලයාත් එක්ක කොච්චර කල් ජීවත් වෙනවද ජීවත් වෙන තාක් අර සැකේ මෝරනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්චේ කාන්තාරයක් වයි කියලා. අතීතය ගැන පශ්චාත්තාප වෙනවා අනාගතය ගැන තැවෙනවා බැලූ තැක් පාඩක වතුරක් නැහැ. ඉතින් මනුස්සයා ക്ഷേම භූමියක් පතාගෙන ඉන්නේ පිසාචයන්ගෙන් වටවෙච්ච යක්ෂයන්ගෙන් වටවෙච්ච පරක්තරක් නොදැන වාලුකා කාන්තාරයක මෙන්න මේ පහෙන් යම් කිසි වෙලාවක අපට පුංචාරි සාන්තියක් ආවොත් නීවරණයන්ගෙන් තොරව අන්න එදාට තේරෙන පටන් අර ගන්නවා දැන් තමයි ජීවත් වෙන්නේ කියලා. අපි මෙතෙක් කල කඹුරණ එකයි කරන්නේ. පහින්දින එකයි කරන්නේ. කුෂ්ඨ රෝගයට කහන එකයි කරන්නේ. එහෙම නැතුව ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඊට තේරෙන පටන් ගන්න මේ සති සම්පජඤ්ඤය තියෙන කෙනාට මේ හිතත් එක්ක ජීවත් වෙනවට වැඩිය මේ වගේ වෙලාවල් වල කය පවතින ක්‍රමය හිටගෙනද ඉඳගෙනද ඉස්සරහට යමින්ද පස්සට යමින්ද ඉස්සරහා බලමින්ද පැත්ත බලමින්ද අත දිගාරමින්ද අත නමමින්ද සිවුර දරමින්ද පාත්‍රය දරමින්ද දාහනේ වළඳමින්ද යමින් යමින් කමින් බොමින් ඒ තියෙන දෙයට හිත යොදුවට පස්සේ අපි නිකන් බාලාංශ පන්ති ළමෙක් වෙනවා. නමුත් ණය නැහැ. නමුත් රෝගිකින් පෙළෙනව නෙවෙයි. ඉරගේක නෙවෙයි. කාන්තාරයක නෙවෙයි. දාස භාවයක් නැහැ. දුඟ දෙනෙක් ලොකු අතුල්ලන්න දඟලනවා චිත්තානුපසනාවෙන් පටන් ගන්නවා වේදනානුපසනාවෙන් පටන් ගන්නවා ධම්මානුපසනාවෙන් පටන් ගන්නවා නමුත් සරුවච්චන් වහන්සේ ඉතාමත්ම බොහොම ක්‍රමික ප්‍රායෝගික තැනට සුදුසු ක්‍රමයේද කියනවා මේ කයත් එක්ක යාළු වෙලා කය පවතින ක්‍රමයේ දන්නවනම් ඒක පිළිබඳව පැටලෙන්න දෙයක් නැහැ. මේක හිතලුවක්ද සත්‍යයක්ද කය කොහොමද තියෙන්නේ කියලා අර කුඩා අණු කුඩා ඉරියාපතවල හිත පවත්වන්න ගියාම එයාට තේරෙන්න පටන් ගන්නවා හිතත් එක්ක ගියොත් නම් කොහොමඩක්වත් අල්ලන්න බෑ. අන්තිමයි චපලයි. අන්තිම සැලෙන සුළු. ඒ නිසා ඒ වෙනුවට කයට හිත දාපුවාම යම් ප්‍රමාණයක උපමාවකට කියනවා නම් ගොඩ බිමක ඉන්න මිනිස්සෙක් වතුර තියෙන ඔරුවකට ගොඩ වෙන්න හදනකොට අත තියෙනකොට කකුල තියෙනකොට ඔරුව හෙල්ලෙනවා. ඉතින් මේ මිනිස්සයා ආයෙ කකුල ගන්නවා. මොකද මේ පටල පොළවේ ඉඳලා කකුල තියන්න බයයි. ඉතින් ඒ නිසා ඔරුකාරයා මොකද කරන්නේ? කණුවක් හයිය හදලා තියෙන. ඊට පස්සේ කියනවා හයියෙන් කණුව අල්ලගෙන කණුවේ වාරුවෙන් එක කකුලක් යන්නේ කියලා ඔරුවේ. තියලා කණුව අල්ලගෙන හිමීට කණුවට වංගු දාලා අනික් කකුලක් තියලා හිමීට ඔරුවේ වාඩි වෙන්නේ කියලා. එනිසා අපි නාම ධර්ම ඉඳලා රූප ධර්ම වලට යනකොට අර කණුවක් වංගුවට ගන්නවා වගේ මේ කය හැම ආකාරයෙන්ම උදව් ගන්නවා. හතර ඉරියව්ව විතරක් නෙමෙයි කුඩා අණු කුඩා හැම ඉරියව්වකම ප්‍රයෝජන ගන්නතර පස්සේ තේරෙන්න පටන් ගන්නවා. ඒව කෙරුවයි කියලා හිතේ චපලකම ස්පන්දන ගති අඩු වෙන්නේ නැහැ. හිත දිගටම නායකාරයෙක් ණය ඉල්ලන්න වගේ වද දෙනවා. හිත නිතරම කුෂ්ඨ රෝගයෙන් කසන්න වගේ කසනවා. ද්වේෂේනවා. හිත නිතරම හිරේ සිපිරගේ විලංගුවේ දණු කඳේ ගැහුවා වගේ නිදිමතින් අපේ පෙළනවා. ඒ වගේම කාන්තාරක තන කරා වගේ දාස භාවයක් වාගේ වද දෙනවා. නමුත් අපි ඒවට ඔක්කොම බලාගෙන ඒවට උත්තර දෙන්න බෑ. කයේ පුළුවන් තරම් හිත පාත්තන්න ගියොත් පේනවා මෙවුව මේ කියන මේ එන තාලෙට හිත කරදර ගත්තොත් මෙලෝ යකකුට ජීවත් වෙන්න බෑ. ඇමරිකා එංගලන්තේ කියනවා දැනට ජීවත් වෙන ජනගහනයේ 125%ක්ම මානසික අසහනෙන් පෙළෙන්නේ කියලා. ඒගොල්ල පැහැදිලිවම මේ ආතතියකින් මානසික අසහනකින් පෙළෙන. අපි කියන්නේ දියුණුම රට කියලා. පිස්සන් අතින් දියුණුම රට. ඒ රටේ තමයි වැඩියෙන්ම දියුණු වෙන්නේ මොකද්ද කියලා අහුවොත් පිස්සන් කොටුවල තියෙන ඇඳවල් ගන්න අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වෙනවා. ඇමරිකාව කියලා කියන්නේ ලෝක ජනගහනයේ 105ක් ජීවත් වෙන රටක්. ලෝකයේ ඉන්න හිරකාරයන්ගෙන් 125ක් ඉන්නේ ඇමරිකාවේ. ඒ තරම්ම දක්ෂයි. ඔක්කොමලා හිරකාරයෝ. එළියේ ඉඳගෙන දඬුවම් විඳින කට්ටිය අඟ බැඳපු කට්ටිය පැත්තක තියලා ලෝක ජනගහනයේ ඉන්න ලෝකේ හිරකාරංග ජනගහනයේ 25ක් ඉන්නේ ඇමරිකාවේ. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් මොන්දලාගේ දියුණුව මොකද්ද කියලා. උන් ණයකාරයෝ උන් ලෙඩ්ඩු හිරේ වැටිච්ච උන් උන් කාන්තාර ජීවත් වෙන උන් බැලුවෝ. වර්තමානයේ සති සම්පජඤ්ඤයෙන් ඉන්නේ කා ණය නැ කුෂ්ඨ රෝග කසාන රෝග නැ හිරේ වැටිලා නැ කාටවත් දාත භාවිකුත් නැහැ කාන්තාරයකට තනි වුණා වගේ දිශා මාරු වෙලත් නැහැ. ඒ නිසා මේක එච්චර මහා ලොකු ආඩම්බරයක් නොවුනට සිහි කල්පනා ඇතිවෙන මිනිහට උකුණු ඉසක් තරම්වත් ඔළුවක් මොලයක් තියෙන කාට තේරෙනවා මේ ණය නැති ජීවිත කොච්චර සපද කියලා. මේ කුෂ්ඨ රෝග නැති ජීවිත කොච්චර හොඳද? හිරගයක් නැති ජීවිතේ නැත්නම් හිරකාරයක් නොවන ජීවිතේ, කාන්තාරයක නොවන ජීවිතේ, දාස භාවෙන් නැති ජීවිතය තමයි සති සම්පජාන්නේ කියන්නේ. ඒකෝට දෙන හිතනම් කරදර කරනවා කරදර උඹ කරගනි. Tamanට හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් ඒක. ඉතින් සැපත් වෙනවා දුකත් වෙනවා ඒක නිකන් වතුර ඇඳපු ඉරක් වගේ. කළු ලෑලක ඇඳපු චෝකෝලි ලියුප එකක් වගේ. මේ එනවා ඊට පස්සේ මම කන්න පුළුවන්. අපි වෙලා තියෙන්නේ හිතට එන හැම දුක්ඛිත පීඩිත දේවල්ම පොත්වල ලියලියා අනුන්ට කිය කියා ටෙලිෆෝන් කර කර සම්පප්පලාප වලින් උපේන අකුසල් ප්‍රමාණය දවසකට මෙතෙක්යි කියලා නෑ. මේවා කියන්න ගිහිල්ලා තේරුමක් නැති දෙයක් කියනවනම් ඔන්න ਸਰබලදාරි දිව්‍යඥාන්සි ඉන්නවනම් උන්දට කිව්වට කමන්නේ. උන්දට පුළුවන් ඒක සනීප කරලා දෙන්න. අපි තව කෙනා තවත් පිස්සෙකුටනේ. ඒ පිස්සයිනේ ඊටත් වැඩිය දුකක. එයා කියනවා ඔයා ඕන දෙයක් කියන දෙයක් මම අහගෙන ඉන්න හැබැයි මං කියන දෙයත් අහන්න ඕනේ. එච්චරයි ජීවිසුම අපි අතර තියෙන්නේ. මම කයිවාරු කෙලනකොට අහගෙන ඉන්නේ කිවර වෙනකන් එයාගේ කයිවාරු කෙලිනවා. ඔය තමයි සම්පප්පලාව කියන්නේ. මොකද සම්පප්පලාව වෙනුවට තමගේ කය දිහා බලනවනම් එහෙම නැත්නම් සම්පජඤ්ඤයට හිත යොදනවනම් මනා දැනීමක් එනවා. මෙන්න මේ දික ඔක්කොම විස්තර කරලා පස්සේ ඇත්තට මේකෙදි මේ ධම්මානුපස්සනාව පිළිබඳව අපි ඊයේ සාකච්ඡා කරෙත් නැහැ. නමුත් මේ තොවිලෙට ඔක්කොම පහම් පැල් හදලා, පාටතිල බැඳලා, දෙයියෝ ගෙන්නගෙන අන්තිමට මහ දෙයියම වෙලා වගේ දැන් සරුවච්චන්සේ සූත්‍රය නිම කරනකොට මේ තොරතුරක් ගිලණෙකුට කොහොමද පාවිච්චි කරන්න කියන එක සම්බන්ධ නිසා වෙන්නේ නැති මේකට ගේලඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ. ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රය. සර්වඥාන් කියන මේ විදිහම සත්‍යමත් වෙනවා නම් මේ විදිහට ඔබ සම්පජඤ්ඤය දිනු කරනවා නම් එවං බික්ක තස්සචේ බික්ක වේ බික්කුණෝ එවං සතෝ සම්පජානෝ මේ සති සම්පජාඤ්ඤය ලෙඩ වෙන්න කලින් වයසට යන්න කලින් මරණයට කලින් යම් කෙනෙක් පුරුදු කරලා තියෙනවා නම් ඒ පුරුදු කරුවයි කියලත් පැත්තකටලා කුසීතෝ බුදියන්නේ නැහැ ආතාපිනෝ සම්පජානෝ සතිමා ඒක නම් නිතරම මේ ඇති කරගත්ත සතිය හොඳ තපසකින් කෙලෙසන කෙලෙස් කපන වැරකින් යුක්තව නිතර අලුත් කර කර ධායනවා. ආතාපි සම්පජාන හොඳ පුංචි අනු කුඩා අනු කුඩා හැම ඉරියව්වකම සත්‍ය පාදනවා. සතිමා ලදලද වෙලාවේ ආනාපානිය හෝ සක්මනේ හෝ සත්‍ය පවත්වමින් පහිතත්ස්ස විරණෝ. යා විවේක බුද්ධිය ඇතුව උදකලා වැතුව මෙහෙම දිගට ඇති කරගත්ත මේ සති සම්පජඤ්ඤය ඇති වුණොත් ඒ පුද්ගලයාට තුප්පන්නම් සුඛා වේදනා. එයාට සුඛ වේදනාව පහළ වෙනවා. සුඛ වේදනාව පහළ වෙච්චාට පස්සේ ඇති වෙච්ච සුඛ වේදනාව පිළිබඳව එයා තේරුම් ගන්නවා මේ සුඛ අයංකෝ සුඛා වේදනා සහජකෝ සහජකෝ සුඛ වේදනා පටිච්ච නො අපටිච්ච කියලා තියෙනවා. මේ සුඛ වේදනාව ආවේ යමකට යමක හේතුවක් ඇදුවා හේතුකෝ නෙමෙයි. එයා එතකොට මේ සුඛ වේදනාවේ ඇලීම හෝ මොකක් හරි නැතුව බලනවා මේ සුඛ වේදනාව ආවේ නැත්නම් ඒකේ සමුදය කොහෙන්ද ආවේ? ඒකේ එන්නේ අනිවාර්යයෙන්ම හේතුඵල ධර්මයක් අනුව. ඒක ගෑණි කෙනාටත් වෙන එක විදිහට, පිරිමි කෙනාටත් එක වෙන විදිහට, පැවිද්දටත් වෙන එක විදිහට, බාලයාටත් වෙන එක විදිහට, මඳහත් එක්කනටත් වයසක කෙනාටත් සුඛ වේදනාව වෙන අදාළ හේතුවකි. ඒ නිසා පළවෙනිම හේතුව සුඛ වේදනාවක් කියන හේතුව බැලුවොත් බුදුරජාණන් සසඳහන් කරනවා සුඛ වේදනාවක් කියන්නේ අනිවාර්යම ස්පර්ශයක් පදනම් කරගෙන. අපිට කවදාකවත් හිතලා සුඛ වේදනාවක් ගන්න බෑ. ඒකට සෝමනස්ස කියලා කියන්නේ සුඛ වේදනාව වෙන්නේ කයට දැනෙච්ච පහසක් හේතු කරගෙන. එතකොට මේ පහස නැත්නම් ස්පර්ශය ගත්තොත් ඒ ස්පර්ශය බොහෝ දේවල් එකතු වීම නිසා ඇතිවෙච්ච දෙයක්. ඇහැට රූපයක් ඇතිවීම නිසා ඒ වෙලාවේ චක්කු විඥානය ඇති වුණා නම් ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසායි ස්පර්ශය පහළ වෙන්නේ. ඒ නිසා ස්පර්ශය ගත්තොත් ඒකත් පටිච්ච සමුප්පන්න දෙයක්. සංකතයක් අනිච්ච දෙයක්. ඒක අනිත්‍යභාවය හොඳට අර කලින් කියාපු සති සම්පජඤ්ඤයට හිත යොදලා බැලුවොත් අපි යම් වෙලාවක රූපයක් බලන වෙලාවේදී ඒ රූපය මුලිච්ච වෙච්ච රූපය ආපදාගත වෙච්ච රූපය අපේ තියෙන මේ සෞඛ්‍ය සම්පන්න ඇහි දෘෂ්ටි ප්‍රතාණයට වැටුණාට පස්සේ හිත කනේ තියෙනවනම් ඒක අපිට රූපයක් බැලීමක් වෙන්නේ නැහැ. අපි එතකොට තාම රූප බලන්නෙක් වෙලා නැහැ. හිත සියලු වැඩ බහා තබලා ඇහැට එන්න ඕනේ. නැත්නම් හිත විඥානේ චක්කු විඥානේ බවට පත් වෙන්න ඕනේ. චක්කු විඥානේ බවට පත් වෙච්ච ගමන් දැන් රූපෙත් තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධ ඇහත් තියෙනවා. අපි චක්කු ප්‍රසාදේ කියලා. චක්කු විඥානේ තියෙන ඔන්න තුන් දෙනා එකතු වීමෙන් තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්ක විඥානං තින්න සංගති පස්සෝ. ඒතකොට මේ තුනක අහම්බයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුනේ අහම්බ වෙන වෙලාවේදී කවුරු හරි සතිමත් වෙලා දැක්කොත් ඒ ඇහැට රූපයක් පෙන්ලා රූප ගන්න වෙලාවේ කනට ඇහෙන සද්ද ඇහෙන්නේ නැහැ. නාසයට එන ගඳ දැනෙන්නේ නැහැ. දිවට තියෙන රස දැනෙන්නේ නැහැ. කයට තියෙන පහස දැනෙන්නේ නැහැ. මොකද විඥානය දැන් හිර වෙලා ඉවරයි. ඒත් එක්කම ඊගා චිත්තක්ෂණේ රූපයත් අතහැරලා චක්කු ප්‍රසාදයත් අතහැරලා මේ විඥානෙම චපලව ස්පන්දිතව වේගයෙන් කනට ගියොත් ඊගාචිත ඉසල චිත්තක්ෂණ අපි බලන්නේ පාටපත් වෙනවා ඊගාචිත්තක්ෂණ අසන්නෙක් පාටපත් වෙනවා පූර්ව කිසිම දැනුම් දීමකින් තොරව මේක කොච්චර ස්පර්ශ වේගයෙන් වෙනවද කියනවනම් එක වෙලාවේ පේනවයි ඇහෙනවයි දෙකම තියෙනවා කියන වෙන තරමට අපේ හිත පටලවාගෙන තියෙනවා. ඔක්කදාකවත් දෙකක් එකවර වෙන්න බෑ. ඒ තරම්ම යහුසුලුයි අපිට පේනවා අපිට පේනවා අපිට ඇහෙනවා ගඳක් දැනෙනවා රසක් දැනෙනවා පහසක් දැනෙනවා කියලා ওই පහම මෝඩකම තිබුණොත් විතරයි මම යාට ඔතන ඉන්න පුළුවන්. ඉන්නේ කැදැල්ලක කෝටු ටික එකතුනොත් විතරයි කුරුලෙකුට පිටර දාන්න පුළුවන්. ඔය කෝටු වෙන් වුණොත් පිටතට වැටෙනවා. ඒ වගේ තමයි අපි මේ මමයා කියන පිටතේ හිටලා තියෙන්නේ එක වෙලාවෙ මට රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා, ගඳක් තියෙනවා, පහසක් දැනෙනවා. රසත් දැනෙනවා කල්පනා කරන්නත් පුළුවන් කියලා මේ කැදැල්ල මත තමයි මේ මමයා හිටලා තියෙන්නේ. යම් දවසක යෝගාචරය සතිය සම්පජඤ්ඤයෙන් බලලා තේරුම් ගත්තොත් අහන වෙලාවෙදී මට රූප බලන්න බෑ. ගඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහස ලබන්න බෑ. මෙව එක එකක් වෙන් කරගත්ත දවසේ පේනවා මේක ඇතුලේ බිත්තරේ හිටින්නේ නෑ දැන්. කැදැල්ල වෙන් වුණාට පස්සේ බිත්තරේ හිටින්නේ නෑ මම යට ඉන්න තරක් නැතිව. ඒක නිසා මේ ස්පර්ශය කොච්චර ශීඝ්‍රයෙන් එහෙම වෙනවද කියනවා නම් බුදුරජාණන්සේ සඳහන් කරන මේ දුක සුඛ වේදනාට හේතු වෙච්ච මේ ස්පර්ශය ඒකාන්ත අනිත්‍ය දෙයක්. මේ බලනවා මේ අහනවා මේ ගඳ බලනවා මේ රස බලනවා ආය බලන්න යනවා ආය අහන්න යනවා ඕනෙම జగතෙකුට මේ ලෝකේ කේතය කිව්වට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ මේ මම අහනවද ඊගාචි තක්ෂණේ දකින්නවද ගඳ බලනවද රස බලනවද කියලා කිසිම කෙනෙකුට මොනම හේතුවකින්වත් කියන්න පුළුවන්කම නැහැ ඒ තරමටම මේක කාම රාජිනියගේ කාම රාජධානියේ කාම බැලියෝ අපි එයා පෙන්වන දේ බලන්න ඕනේ. එයා අස්සන්න හදන දේ අහන්න ඕනේ. ගඳ බලන්න ඕනේ, රස බලන්න ඕනේ. අපිට ඕන දේ කරන්න පුළුවන් නම් මෙච්චර තටමඬ ඕන දානපانے හිත තියාගෙන ඉන්න. දැන් කොච්චර තටමලා තියනවද? තාම බෑනේ හිටපන් කිව්වට හිටින්නේ නැහැ. ආනපන ජීබ්බ ගමන් සද්ද වලට යනවා. අපි කැමැත්තෙන් දයන්නේ. ඒක හරියට දුවන ආස්තේකට අලුපුල් ගෙඩියක් තිබ්බා වගේ තියන් ඉස්සලා පෙරලෙනවා. අපි පිං කෙරුවා සත්තනම් දන් දුන්නා සත්තනම් සමාධි බැඩුවා සත්තනම් සතිය සත්තනම් ඒක හිටින්න එපාය මුද්දරේ ඇලෙවුවා වගේ ඇල්ලොප් එකේ කෙලවරේ දකුණු උඩු කෙලවරේ ඇල්ලොප් එකේ මුද්දරේ ඇලෙවුවාම හිටිනවනේ අපිත් එනම් සතිය හරියට හිටින්න එපාය අරමුණක හිටින්න ඒ තරම්ම චපලයි ඒ තරම්ම අනිත්‍යයි මොකද ස්පර්ශේ වග වෙන්නේ අපි කොච්චර බයලජ්ජාව තිබුණත් ආචාර ධර්ම තිබ්බත් හිතට එකම දෙයක්වත් වළංගු නැහැ. මොනම දෙයක්වත් නැහැ. යාට ඕන තැන රෝන්දේ ගහන එකයි කරන්නේ. ඒ තරම්ම චපලයි මේ ස්පර්ශය. ඒ වගේම හේතු කණු රාශියක් එකතු වෙලා ස්පර්ශයක් හැදෙන්නේ. මේ වගේ චපල වෙච්ච. මේ වගේ හේතු කණු රාශියක් නිසා ඇතිවෙච්ච හේතු ධර්මයක් නිසා ඇතිවෙච්ච ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාව ස්ථිර වෙන්න පුළුවන් කියලා සර්වචනන්සය අහනවා. මේ සුඛ වේදනාවට අදාළ වුණේ ආසන්න කාරණා වුණ ස්පර්ශය ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශයත් පටිච්චසමුප්පන්න ස්පර්ශය සංකතන පූට්ටු කරලා හදපු එකක් නම් ඒ මත පట్టල වෙලා තියෙන මේ වේදනාව නিত্য සුඛ සුබ ආත්ම වෙන්න පුළුවන් කියලා. එතකොට මේ පුද්ගලයා සුඛ වේදනාවට කෙලක් පෙරාගෙන ඒක රස විඳිනවා වෙනුවට සුඛ වේදනාවට අදාළ හේතුව ස්පර්ශය දැකලා ස්පර්ශාගේ සංකත භාවයේ ගොඩක් එකතු වෙලා හැදිච්ච බව. පටිච්චසමුප්පන්න භාවය. අනිත්‍ය භාවය දකින්නනම් එයා අර සුඛ වේදනාවට ඇති කරන රාගානුසය ඇති වෙන්න ඉඩක් නැහැ. එයා සුඛ වේදනාවක් ඇති වෙන යාන්ත්‍රණය දැනගන්නවා. යාන්ත්‍රණය දැනගන්නකොටත් ඒ සැපක් ඇති වෙනවා. ධර්මමේ සැපක්. අර දුක් වේදනාට ඇති වෙච්ච කෑදරකම නෙවෙයි මෙන්න මෙතෙක් කල් අපි සුඛ වේදනා කියලා දැක්කේ මෙන්න මේ පූට්ටු කරලා පටිච්ච සමුප්පන්නව ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයකට කියලා සුඛ වේදනා පිළිබඳව හේතුවත් සහිතව අනිත්‍යත්වය, පටිච්චසමුප්පන්න භාවය, සංකත භාවය තීරුම් ගතට පස්සේ යාට සුඛ වේදනට ඇලෙන්න හේතුවක් නැහැ. මොකද ඇලෙන්න හැරෙනකොට ඒක ගිහිල්ලා ඉවරයි. ඇලෙන්න වෙලාවක් එන්නේ නැහැ. ඒක කතා කරන්න ඉස්සෙල්ලා ඒක යන්න ඉඩ තියෙනවා. දුක් වේදනාවටත් මේ කතාවම සරුවචන් වහන්සේ මේ සූත්‍රයේදී විස්තර කරනවා සෝචකෝ uppannam sukha dukkha vedana දුක් වේදනාවක් ආවට පස්සේ ඒ පුද්ගලයා දුක් වේදනාව අහේතුකෝ නෙවෙයි සහේතුකෝ කියලා දන්නවනම් සාජකෝ පටිච්ච නෝ අපටිච්ච පටිච්ච සමුප්පන්නෝ ඒක ඇවිල්ලා තියෙන්නේ පටිච්ච සම්පන්නේ තොරව නෙවෙයි සුඛ වේදනා වගේම දුක් වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙන්නේ එතකොට දුක් වේදනාවක් හටගන්න හේතු ප්‍රත්‍යය ස්පර්ශයයි ඔක්කොටම හේතුව ස්පර්ශයයි. ඒ ස්පර්ශයත් ඇතිලා තියෙන අන්තිම චපල හේතු කණු රාශියක් සංකත වෙච්ච. පටිච්චසමුප්පන්න කාරණාව නිසා මේ ආපු දුක් වේදනා ලියුම් වල ලියලා ටෙලිෆෝන් කර කර අල්ලපු දෙටි කියලා වැඩක් නැහැ. කියමනෙන් වෙන්නේ මොකද්ද ඔය දුක් වේදනා යන්න නැතුව නතර වෙන එකයි. එයා එන්නේ යන්න අපි කරන්නේ ඒක පලිප්පේ දමදමා කියෝ කියවා ඉඳගෙන ඉවරලා අර දුක වේදනාවට එපා යන්න අනේ ඉන්න කියලා ආරාධනා කරනවා වගේ. මේ දුක් වේදනාවට හේතු වෙන හේතුව පටේ ස්පර්ශය බලලා ස්පර්ශයේ පටිච්චසමුප්පන්න භාවය බලනවා නම් ස්පර්ශයේ සංකත භාවයේ පුට්ටුවක් කියන එක දන්නවනම් කලාපයක් බව දන්නවනම් ඒක වහා වෙනස් වෙන සුළු එකක් දන්නම් අපිට අර දුක් වේදනාව ඇවිල්ලා මේ වද දෙනකොට ඒ දුක් වේදනාවේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ බැලුවොත් ඒ කපනා වගේද, පුච්චනා වගේද, මිරිකනා වගේද, එක තැනකද, බොහෝ තැනකද, එකම මුණතද, මුණත වෙනස් වෙනවද කියලා බැලුවොත් අර දුක් වේදනාව ඇතුලේ විශාල ධර්ම කොටසක් තියෙනවා. කායනපසනටදී බොහෝම ශීඝ්‍රයෙන් දුක් වේදනා තුළ අනිච්ච ධර්මේ පේන්න පටන් ගන්නවා. ඒ දුක් වේදනා තුළ පටිච්චසමුප්පන්න භාවයේ තේරෙන පටන් ගන්නවා. ඒ වගේම ප්‍රත්‍ය ධර්ම වහවහ වෙනස් වෙන නිසා මේ දුක් වේදනා වහවහ වෙනස් වෙන බව තේරෙනකොට පේනවා. දැන් ඔච්චර කල් දුක් වේදනාට මම දාස වුණා. දැන්ම දුක් වේදනට ස්වාමිත්වයක් ලබනවා. මෙයා ඉන්නේ මෙහෙමයි. මෙයාගේ පසුබිම මෙහෙමයි. මෙන්න වගේ බොහොම දිරච්ච බොල් ආදනමක මෙයා හැදිලා තියෙන්නේ. ඒසාවක මහා නිත්‍ය සුඛ සුභ වගේ නිත්‍ය සංඥාවට ගන්න එපා. ඕකත් එන්නේ යණ්ඩයි කියලා දුක් වේදනා දිහා බලනකොට ඒක විශේෂයේ තියෙන පටිඝානසය නද්දකින් නොපතන් නොදොමකින් කියන ගතිය වෙනුවට දුක් වේදනාවෙත් පසුබිම එහෙම නැත්නම් ඒකේ tire පිටිපස්සේ නට නැටිල්ල දැන් රූකඩේ විතරක් නෙවෙයි රූකඩේ උඩ ඉඳලා මේක නටවන හැටි පේනකොට අපිට තේින්න පටන් ගන්න මෙච්චර කල් අපි දුක් වේදනා දිහා මේ විදිහේ සාදරව බලලා නැහැ මේ විදිහට සතියෙන් සම්පජඤ්ඤයෙන් බලන්නේ අපි දැල්ලා තින්නේ නොදකින් නොපතන් කියලා මේක මකලා හරින්නයි. අද වෛද්‍ය විද්‍යාවේ කරන්නේම වේදනානාශක සෙල්ලමක් තමයි තියෙන්නේ. මුළු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් ඇලපතික් වෛද්‍ය ක්‍රමයක් දෙක අතරේ උගාක් පැරණි උගාක් පිරිච්ච ක්‍රමය තමයි ආයුර්වේදයේ. නමුත් ආයුර්වේදයේ දෙකක් නැහැ. ජීවාණුහරණේ නැහැ, වේදනානාශක නැහැ. විස බීජනාශනය කරන්නේ නැහැ, වේදනානාශනය කරන්නේ නැහැ. වේදනානාශනය කරන්නේ නැතුව ශල්‍ය කර්ම කරන්න බෑ. ඒක නිසා අපි සෑහෙන පසුබෑමක් පසුබෑවා බටහිර වේදකමේ ශල්‍ය කර්ම කරදයි මොකද ලෙඩා පොඩ්ඩක් නිදි කරවන්න බලනවා වේදනානාශකල යුතන් තන්නේ ක්‍රම කියන නිසා ඕනම ශල්‍ය කර්මයක් කරනකොට ශල්‍යගාරය ඇතුළත ඔපරේෂන් දොස්තරයි වේදනානාශනය කරන ඇනස්තීෂියා දොස්තර දෙන්නම ඉන්න ඕනේ. ඇනස්තීෂියා දොස්තර කියන්න ඕනේ මේකට විනාඩි කීයක් ඉරිවට්ටන්න ඕනද කියලා. පද පැත්තක් ඉරිවට්ටනද මුළු ඇඟම ඉරිවට්ටනවද කියලා. පැය කීයක් ඕනද කියලා. මට පැය 11 යනවා. ස්නායු පිළිබඳව ඔපරේෂන් එකක් කරනවා නම් ලෙඩා පැය 11කට විතර ඉරිවට්ටලා තියාගන්න ඕනේ. හිතන්නේ මගදී ලෙඩාට 100 આવොත් ලෙඩා ඔපරේෂන් එකට සහයෝගයක් දෙයිද? අනේ දොස්තරලා මගේ මේ මොලේ පළලා කරබල ඉන්නේ මං ඔළුව බේරාගෙන ඉන්න ඕනේ කෑ ගහන්න හොඳ නැහැ කියලා. නෑ. නිකමට හිතනද ලෙඩා කොටියෙක් නම් ජීවාණු විෂ බීජාන මේ මේ වේදනානාශක නැතුව වෙදකම කෙරුවොත් අනේ කොටියෝ කඩබන හිටපම ඔබට මේ වෙදකමක් කරන්නේ බොහොඳ බබා වගේ හිටපන් මං කපාගෙන ඉන්නම් කියලා දෙයිද? කොටියටත් එකයි සිංහලයටත් එකයි දෙමළටත් එකයි ඌට තේරෙන්නේ නැහැ ශල්‍ය කර්මයට සහයෝගය දක්වන්න වේදනානාශක නැත්තම් මොකද මේ වේදනානාශක නිසා අද වෙලා තියෙන්නේ මොකද්ද ශල්‍ය කර්ම නිසා අද වෙලා තියෙන්නේ මොකද්ද ආයුර්වේදයට සමීප කරන්න බැරි ශරීරේ ගොඩ ගන්න බැරි අමාරුකම් වලටපත් වෙලා තියෙනවා අද අද ජීවත් වෙන ලංකාවේ හෝ ඉන්දියාවේ ජීවත් වෙන ඕනම ශල්්‍ය වෛද්‍යරෙක් හම්බෙලා අහන්න ඒගොල්ල දෙන පළවෙනි උපදේශය තමයි හැකිතා ශල්්‍ය කර්ම නැති කර නැතු කටයුතු කරන්න. ඔක කෙරුවට පස්සේ ආයෙ මකන්න බෑ. හැකිතා කරන දැන් කැපිලිකේටි නතර කරනවායි කරලා ඇනස්තීසියා න ජීවාණු වේදනානාශක නැති කරලා තමයි වේදකම් කරන්න හදන්නේ. මොකද මේ ශරීරය බරපතල විදිහට වේදනානාශන කරලා තියන්න පුළුවන්. නමුත් එන පසු ප්‍රතිඵල ලෙඩේට වැඩි අමාරු. බෙහෙතෙන් හට ගන්න ලෙඩේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක රෝගෙට වැඩි අමාරුයි. ඒ නිසා ලංකාවේ ඉන්දියාවේ විතරක් ඉන්න ශල්‍ය වෛද්‍යවරු මේක ලඩාට කියනවා. ඉතින් හිදි වටන්න පුළුවන්, කපන්න පුළුවන්, කෑල්ල අයින් කරන්න පුළුවන්. නමුත් එන පසු ප්‍රතිඵල වලින් මොනව වෙනවද දන්නේ නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව බටහිරේදී කියන්නේ නැහැ. එයා කියන්නේ ශල්‍ය කර්ම ලක්ෂ 25ක් යනවා. ලක්ෂ පහක් දුන්නොත් ලෙඩා ගෙට ගන්නවා ඔපරේෂන් එකට ගන්නවා ලෙඩා එළියට යන්න ඉස්සෙල්ලා 25 ගෙවන්න ඕනේ එතකොට ලෙඩාට සනීප වෙනවා ලෙඩා එළියට ගන්නකොට ගෙදර ඉන්න කට්ටියට heart attack එනවා නෑදෑයින්ට heart attack මොකද ඉඩම විකුණන්න වෙනවා අතරම් බටු ඔක්කොම උකස් තියන්න වෙනවා ලෙඩා නම් ඉතින් බොහොම සනීපෙන් එළියට එනවා හැබැයි අන්තර බලනකොට ලෙඩාටත් අර ලෙඩේ වෙනවා බලන්න මේ වේදනා නාශකොළ තියෙන සෙල්ලම ඕක ඉගෙන ගන්න මනුස්සයට අවුරුදු 250ක් ගියා. දැන් හරීම අඩුයි පාවිච්චි කරනවා ලංකාවේ ඉන්දියාවේ ඉන්න දොස්තරලා. පිට රටවල කිසි ගාණක් නැහැ. මොන අමාරුවටත් ගියාම දෙන වේදනාව ආසක. යහුවට පස්සේ ටික කාලයක් ඩෝප් වුණා වගේ මන්දිසාරේ ගැව්වා වගේ ඉන්නවා කිසි වේදනාවක් නැතුව. එයාට විශ්ුත් කෙලිනවා. අනිකන ආය වේදනාව එනකොට ආයේ ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. බුදුරජාණන් සඳහන් කළ තුන මේ වේදනා විශේෂම දුක් වේදනා පිළිබඳ මේකේ ඉන්නේ හේතුවක් ඇතුවයි. ওই වේදනා නාශකොලින් හේතුවට මොනවක්වත් වෙන්නේ නැහැ. හේතුව එහෙම තියෙදි මේ පිට ගෑවට මොකුත් හරියන්නේ නැහැ. හේතුව බලපන්. හේතුව අනිවාර්යම ස්පර්ශය. වේදනා නිකන් එන්නේ නැහැ. මොකද ඒ පොට්ටබ්බයක් නිසා එන්නේ ස්පර්ශයක්. ඒ ස්පර්ශය ඇතිවලා තියෙන ඒකාන්තේම කයනම් කායේච පොට්ටබ්බේච පටිච්ච පොට්ටබ්බේජ උපජ්ජති කාය සම්පස්ස කාය විඥාන තින්න සංගති පස්ස මේක මොකක් හරි වදින්න ඕනේ ඒ වදින තැන කයේ සංවේදී බව තියෙන්න ඕනේ හිත නන්නත්තර වෙලා තියෙන බෑ රූප දිගේ ගිල්ල බෑ ශබ්ද දිගේ බෑ ගන්ධ දිගේ බෑ රස දිගේ බෑ පොට්ටබ්බේ මේ හිටින්න ඕනේ එතකොට ඔන්න කයේ ඇති වෙන වේදනාව තේරෙනවා ඒ වගේ තමයි ඇහි කනේ නාසයේ දිවේ හැම තැනම එන වේදනාවක් ස්පර්ශයෙන් නිසා ඇති වෙන ස්පර්ශයෙන් නිසා ඇති වෙන වේදනාව පටිච්ච සමුප්පන්නයි අනිත්‍යයි සංකතයි. එතකොට බුදුරජාණන් ඥාන මේ පටිච්ච සමුප්පන්න වූ සංකත වූ අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්ත දුක් වේදනාව විසෙයි ද්වේෂ කරන්න වටිනවනේ. පටිඝානුසයක් ඇති කරන්න වටිනවනේ මේකේ ඉන්නේ යන්න. ඇයි මේ එන්නත් ඉස්සෙල්ලා මේකට වෛර කරන්නේ? එතකොට යාට පොඩ්ඩක් වේදනාව ඉවසන්න පුළුවන් ගතියක් එනවා. පොඩ්ඩක් වෙනකට වැඩිය දරා සිටීමේ ශක්තියක් එනවා. මේකට තමයි ප්‍රතිශක්තිය කියලා කියන්නේ. මේ තමයි ඉවසීමේ ශක්තිය කියලා කියන්නේ. මේ තමයි නොසලින හිත කියලා කියන්නේ. මේක තමයි තාදී ගුණය කියලා කියන්නේ. අද තියෙන ක්‍රම වේදේ නිසා මිනිස්සුන්ගේ කිසිම ඉවසීමේ ශක්තියක් නැහැ. නුරුස්නාසුලුයි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් රණ්ඩු රඩුවල් කරනවා. ඒ මොකද මේ බටහිරේට ගැති වුණා වැඩි. ඒ උන්දලා සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සම්පූර්ණ මිත්‍යා සංකල්පයක ඉන්නේ. ඒ නිසා අපේ පැරණි ක්‍රම අයින් වෙලා ඉවසන දන අරුපු දේර ජය කොඩිය එව්ව නැහැ. දැන් කව්බෝයි පිස්තෝල දෙකක් තියන්නේ තීරකට වෙඩි තියන්න තමයි පොඩි එකා දාන්නේ. පොඩි එකා සෙල්ලමට තියන්නේ පිස්තෝලයක්. සෙල්ලම් වෙච්ච ගමන් තාත්තටත් පික් කරනවා. ඒකේ උණ්ඩ නැහැ. උණ්ඩ තිබුණා නම් කරන්නේත් ඒ ටික තමයි. සාප්පුවට ගියාම පොඩි එකෙක් ගන්න සෙල්ලම් බඩ බලන්න දැන්. ආයුධමයි. මොකද ඒක තමයි අපි අද ආදර්ශයක් විදිහින් ඉස්සරහින් තියාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ නාලාගිරිය අත ඉස්සරහට එනකොට මොකද්ද මුද්‍රාව? අත් දෙක පෙන්නනවා මගේ ඇති මුකුත් නැහැ කියලා. ඕකට තමයි අබේ මුද්‍රාව කියන්නේ. ඕ බලපන් පිත්තෝල නැහැ, කිනිසි නැහැ, මොකක්වත් නැහැ. උඹත් ඇතා, මාත් ඇතා, උඹ කරන වලින් අපායක්. එච්චරයි නාලාගිරියට කියන්නේ. වෙන මොකක්වත් කියන්නේ නැහැ. නාලාගිරියේ ඩෝප් හිඳිනවා. දන ගහනවා. ඒ තරම් ශක්තියක් තියෙනවා බුදුහාමර 16 දිනකේ ඇතු 16 දිනකේ ශක්තිය තියෙනවා. මයිලකට කරදර කරන්නේ නැහැ. අද්දක මෙල්ලක් වෙනවා මයි ළඟ මුකුත් නැහැ ආවුද බය වෙන්න එපා උඹ කරන වැඩෙන් උඹ අපාය යනවා මගේ මයිලක්වත් හොල්ලන්න උඹට බෑ කියලා කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ අර ජේම්ස් බොන්ඩ් වගේ පිස්තෝලේ ගන්න යන්නේ නැහැ කරාටි ගහන්න යන්නේ නැහැ මාෂල් ආර්ට්ස් නැහැ මුකුත් නැහැ අපිට යන්න බැරිද උතෙන් යන්න නම් පුංචක් Tamante මේ වේදනාත් එක්ක පොඩ්ඩක් හසුරලා බලන්න ගන්න හැම ප්‍රයත්නෙටම සාපේක්ෂව තමන්ගේ දැරීමේ ශක්තිය වැඩෙනවා. මේක ලෝකයේ හඳුනන්නේ නෝන්ජල්කමක් විදියට. ලෝකයේ හඳුනන්නේ එක බය අදුකමක් විදියට කෙක්කුම එන්නේ ඉස්සලා පොලිමේ ඉන්න ඕනේ නම්බරයක් කරගෙන තියෙන ස්පෙෂලිස්ට් හම්බෙන්න. ඒක තමයි අද ෆැෂන් එක. ලෙඩ්ඩුත් දැන් ලෙඩෙක් හොඳටම ආසාදිය ලෙඩෙක් ඉන්නවනේ. නෑදෑයෝ කරන්නේ කොහොම හරි කියලා ස්පෙෂලිස්ට් කන්සල් කරවුවම ඒගොල්ලන්ගේ වැඩ ඉවරනේ. ඒගොල්ලෝ පැත්තකට එනවා. ඔච්චර අපිට තියෙන අනුකම්පාවද? අපි මේ ස්පෙෂලිස්ට් කෙනෙක් ළඟට දානකම් තමයි අපේ දරුවෝ මල්ලෝ අපි ගැන සලකන්නේ. ඊට පස්සේ ස්පෙෂලිස්ට් මොකද කරන්නේ? අපායට ගියාම කරන්න ඕන ටික මෙහිදී කරනවා. ඒකල ලියනවා ප්‍රතිකර්ම සියල්ල සාර්ථකයි ලෙඩා මල. ඒ මරණ සාධක ලියන්නේ ඔච්චරයි. ලියන්න ඕනේ මොකද්ද කියලා කියනවා ටයිම්ස් මැගසින් එකේ අපාය කියලා කරන්න තියෙක ඔක්කොම කරලා තින්නේ බය වෙන්න එපා කියලා යම රජුරන්ට පණිඩයක් කරේනම් එච්චරලු කරන්න තියෙනවා. අපි ડોක්ටර්ට ටෙලිෆෝන් කරනකම් ඇම්බියුලන්ස් එනකම් නෑදෑයි ඔක්කොම බයෙන් ඉන්නේ. ඇම්බියුලන්ස් එකට දාපු ගමන් ආදී අපේ වැඩ ඉවරයි. ඔන්න අපේ අනුකම්පාව. මොකද යාගේ ගමන් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. ලේදනාශනය කරනවා. වැඩි හරි. නමුත් කවදාකවත් <clears throat> ස්පර්ශචෛසිකයත් එක්ක අපිට අවබෝධ කරන්න වෙන නිසා වේදනාව තියෙනකොට තමයි භාවනාව යන්නේ. සුඛ හෝ දුක්ඛ හෝ. මොකද අපි නිටතරම ඉන්නේ ওই දෙකෙන් එක. ඒ වගේ අදුක්කම සුඛ වේදනාවට පස්සේ යා දන්නවා අදුක්කම සුඛ වේදනාව දැන් ණයක් නැහැ. දැන් ලෙඩ කරදරයක් නැහැ. හිර ගෙදරක් නැහැ. කාන්තාරයක නෙවෙයි දාස භාවයක නැහැ මම දැන්. ඒක නිසා අදුක්කම සුඛ වේදනාවට පස්සේ හිතා ගන්නවා මට සැප හොයාගෙන යන්න ගියොත් මේකත් නැති වෙනවා. අසහනයක් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච දුක්ඛම සුඛ වේදනා හොඳයි කියලා ඒ ගැන අන්ධභාවූත වෙන්න දෙන්නේ නැහැ. නින්දට යන්න දෙන්නේ නැහැ. නීරස වෙන්න දෙන්නේ නැහැ. කම්මැලි වෙන බොහෝම උනන්දුයෙන් ඒකට කියන්නේ ප්‍රනීත භාවයකින් එහෙම නැත්නම් ඒක පිළිබඳව එළඹ වාසය කරන්නේ කොච්චරද කිව්වොත් මේ අදුක්කම සුඛ වේදනා කියන්නේ නොදුක් නොසුව නැත්නම් අපි කියන කම්මැලිකම කියලා කියන්නේ. අපි කියන පාළු ගතිය කියලා කියන්නේ. අපි කියන මේ තනි වුණා වගේ කියන ගතිය තියෙන්නේ. ඔතන තමයි නිවන තියෙන්නේ. ඕකේ නෝට කල්පනා කරන මේකට මට පහදින්න පුළුවන් නම් මේ තනිකමට මේ පාළු ගතියට මේ හුදකලාවට මේ විවේකයට මම මෙතෙක් කල් කිරුවේ මෙච්චර වටින මේ දෙයට සාප කරා. දැන් ඒකට අවදි වෙන්න කී ගමන් ඒ විශේෂයේ තියෙන අවිජ්ජානුසයට ඉඩ නැහැ. මෙතෙක් කල් ඒ වෙනකොට නිදිමත අපිට ආවේ. ඈනුම් යනවා. ඒකාකාරී හරි කම්මැලි මොනවා හරි හිතනවා. නමුත් සැප වේදනා දුක වේදනා තේරුම් අරගෙන සැප දුක දෙක මෙනෙහි කරලා ඒකට වැටෙන්නේ නැති වෙලාවක් එනවා. හිත සැපටත් නැති දුකටත් නැති මනාපටත් නැති අමනාපටත් නැති මේකට අවදි වෙන්න පුළුවන් මේකට ප්‍රහදින්න පුළුවන් නම් බුදුරජාණන් සඳහන් කරන පැහැදුනේ නැත්නම් ඒ අදුක්කම සුඛ වේදනා කම්මැලිකමක් නීරසකමක් ඒකාකාරීකමක් බය එළවන සුළු දෙයක් අනිෂ්ඨිර දෙයක් රැහින් කොංගුණා මම දැන් බලන්න කවුරු කරෙක් කියන්න කෙනෙක් නැහැ වගේ කොංගෙන්ච ගතියක් තියෙන. නමුත් මේකට පහදිච්ච කෙනා මේක සැපෙන් දුකෙන් වෙන් වෙච්ච නිවන් මාර්ගය කියලා දන්නේ කරා. ඒකට පහදිච්ච ගමන් මේක සතිය වෙනවා, මේක සම්පජඤ්ඤ වෙනවා, මේක ප්‍රීතිය වෙනවා, මේක පස්සද්ධිය වෙනවා, මේක සුඛයක් වෙනවා. එදාට කියතයි භ්‍රමචර්ය කියලා. එදාට කිය တဲ့ කි පැවිදි වුණයි කියලා. එදාට කිය တဲ့ කි බුදුහාඳුර කියන පණිවිඩය තේරුම් ගත්තයි කියලා. මේ සෙනගක් එක්ක සබේ මොන්නම දෙයක්වත් කරන්න බෑ. මොනම දෙයක්වත් කරන්න. ඒ නිසා යසස කියලා කියන්නේ ණයක්. මහා කරදරයක්. ඒ නිසා අපි භාවනා කරගෙන කරගෙන යනකොට අදුක්කම සුඛය අඳුර ගන්න අඳුර ගන්න අයසම පතන. යසස කියලා කියන්නේ සීනා සම්පත්තිය. දානෙදී නම් බුද්ධමාකාර විදිහට සේනාසප්පති පතන්න ඕනේ. පිරිසත් පතන්න ඕනේ, පිනත් පතන්න ඕනේ. සීලයටත් ඉන්නවා. මම සමාධියට ප්‍රඥාවට යනකොට වරෙන් කිව්වට එන්නේ නැහැ කවුරක්වත්. යන් අපි විපස්සනා භාවන කරන සතියක් කියවන කිව්වොත් මොනවද කියන්නේ මිනිස්සු? කීයක් නිදහසට කරනු කියනවද? අනේ දුවට බබෙක් හම්බෙන්න ඉනව කොහොමද ගිහිල්ලා බෑනේ? අපි පුතා රට ඉඳලා එන්න තියෙනවා. මට පෙන්ෂන් එක ගන්න යන්න තියෙනවා. ඒසයි වුව කරන්න බෑ අපි ඒ ටික බලාගමු කියලා එන්නෙත් නැහැ. හැබැයි ඇවිල්ලා වැඩකුත් නැහැ. එහෙම මේ මේ මේ බුබ්බඩියෝ. ඒත් ඇවිල්ලා වැඩක් නැහැ. එනවනම් එන්න ඕන තමන්ගේ මන අපෙන් ඔක්කොම වැඩතිලා ආවට පස්සේ මෙතනම කියන්නේ මොකද්ද? ඔය සෙනකින් වෙන් වෑම්. අදුක්කම සුඛ වේදනා අඳුරගනි. ඒකට පැහැදියා. ඔකට සතිය කියන්නේ. ඔකට සම්පජඤ්ඤය කියන්නේ. ඔකට ප්‍රීතිය කියලා කියන්නේ. ඔකට සුඛය කියලා කියන්නේ. ඔකට පස්සද්ධිය කියලා කියන්නේ දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියපු වචනයක් අපි ලොකු සාංශේ දවසවල නිතර කියනවා බහුන්නං වතබෝ භගවා සත්තානං සුඛා අපඋපහත්තා මේ සත්‍යයට බුදුරජාණන්සේ කොහෙදෝ නැති කොනකින් පුදුමාකාර සුඛයක් උපේලා පෙන්ලා දෙනවා මේ නීරසයි කම්මැලි ඒකාකාරී කිය කිය හිටපු මේ අදුක්කම සුඛය ඉස්මතු කරලා බුදුරජාණන්සේ කියන මේක ආපෙලායි සැපයක් විදිහට ගන්න කියලා ඒ නිසා සත්‍යය නැත්තම් මේකට ශාප කර කර නැද්දකින් මම ඔය කාලකන්ණියෙක් නැහැ කියලා ශාප කර කර ඉන්න මේ අදුක්කම සුඛයට මේ විවේකයට තේරුම් ගත පස්සේ බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා මෙච්චර දුකේ පෙළෙන සත්වයාට විපස්සනා කරන සත්වයාට දක්ෂ සත්වයාට යෝනිසමස්කාරය තියෙන සත්වයාට සම්මිය දෘෂ්ටි ඇති සත්වයාට හැම චිත්තක්ෂණයකම සපක් ඇති කළ දෙනවා බහුන්නං මතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා මේ විවේක වෙනකොට තනි වෙනකොට ඉස්සර තිබුණු කම්මැලි නීරස ගතිය තන්නේ කර දුකක් නේ. කියන්නේ වයසට ගියාට පස්සේ ලොක්කෝ ලොක්කියොත් එහෙම නමයි. කියන්නේ අනී අපේ ගෙදර මේ හොරි ඇවිච්ච බල්ලෙකුට තරම් මට දැන් සලකන්නේ නැහැ නේ මං කියන දේ කවුරුත් අහන්නෙත් නැහැ උන්දලා උන්දලා වැඩ කරගන්නවා මම දැන් කොන් වෙලයි කියලා. මොකද ඉන්නකම් කපට සති වඩලා නැහැ. සම්පජඤ්ඤයක් වඩලා නැහැ හැම වෙලාවෙම ඇලි ගලි වාසේ ඉඳලා තියෙන්නේ දැන් හැදෙන කොල්ලෝ කෙල්ලෝ බලන් ගන්න ගණන් ගන්නෙත් නැහැ නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා ඉන්නේ ඉතින් මේ මිනිස්සු ඉන්නවට කණ්ඩ දෙනවා නම් නාකිය ටිකක් හරි භාවනා කරලා තිබුණා ඒක ලොකු සැපක් එහෙම නැත්නම් මල දුකක් ඇත්තටම gedara මිනිස්සුන්ත් මල වාතයක gedara මිනිස්සුන්ට මේක ඛණ්ඩ දුන්නා නම් මොකද කොයි වෙලාවෙ චරුචරුනේ එක්ක බීටි කෙනක් දෙන්න ඕනේ එහෙම නැත්නම් චුයින් ගම් කෙනක් දෙන්න ඕනේ නැත්නම් බුලත් ටික කෙනක් දෙන්න ඕනේ මොනවා හරි තියෙන්න බෑ වැඩ. රත්‍ය සම්පජඤ්ඤය දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් කියන මෙච්චර එන්න තියෙන දුක් හඳක්. ඒ බුදුරජාණන්ගේ ඇසුරු කිරීමෙන් බුදුන් සරණ යෑමෙන් ඒක පැත්තකට දාලා දෙනවා. පැත්තකට දාලා තිනවා විවේකයේ තියෙන සුඛේ. ඒ නිසා අදුක්කම සුඛේ යම් කිසි වෙලාවක කවුරු හරි තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත කෙනා අදුක්කම සුඛයත් ඇවිල්ලා තියෙන්නේ සැප වේදනා දුක් වේදනා නැති තැන අන්නේ අදුක්කම සුඛ වේදනාවේ තමයි බුද්ධි කලාව තියෙන්නේ විවේකයේ තියෙන්නේ විස්රාමයේ තියෙන්නේ ඒක තමයි දවසේ වැඩි වෙලාවක තියෙන භාවනා කරනකොට නෙමෙයි දවසේ වැඩි වෙලාවක තියෙන්නේ ඒක අපිට හරිය පාළු ඒක තේරුම් ගත්තට පස්සේ ආ උත්සාහ කරනවා ඒක තව ටිකක් වැඩි කරගෙන කළ යුතු කාරණාවලදී බබාලා නලවලා පැත්තක තියලා පුළුවන් තරම් විවේක වෙන්න ආහන මේ විදියට සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් අදුක්කම සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාට එන තියෙන රාගානුසය ස්පර්ශය අවෝධ කිරීම හරහා ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව දුකෙන් පෙලෙන්නේ නැතුව නතර කරගන්න. දුකෙන් පෙලෙන්නේ නැහැ කියලා කියන්නේ අර්ථයක් ඇතුව මොකද බුදුරජාණන්සේ දත්තබ්බ සූත්‍රයේ කියනවා ආර්යයන් වහන්සේට දුක කියන්නේ සැප කියන්නේ දුකක් කියලා. මොකද ඒක දාස භාවයටපත් කරනවා අපි නතු කරනවා අපි අබ්බැහියටපත් කරනවා. ඊගාවට සුඛයක් දුක් වේදනාවක් කියන්නේ උලක්. ඇඟෙනිච්ච උලක් විදිහට සලකන්නේ කියලා තියෙනක තියනකම් බේරුමක් නැහැ. අදුක්කම සුඛේ අනිච්චක්. මේන මේ බව දැක්කට පස්සේ මේ එක එකට එක එක ඉඳතිය තියා පැන පැන යන හැටි දකිනකොට එයා සුඛ වේදනට රාගය අනුසේමතු කරගන්නෙත් නැහැ මතු නොකරගන්න උත්සාහ කරනවා දුක් වේදනාවක පටිඝානුසේමතු වෙනකොටත් ඒක දැනගන්නවා අලගිය මුලගිය විස්තර සහිතව අනිච්ච අදුක්කම සුඛ වේදනාවක් එනකොට ඒක අවිජ්ජානුසයට වැටලා තියෙන්නේ කානිත්‍ය දෙයක් මොකද අපි කවදාකවත් ඒක වේවා කියන සපක් නෑ අපි ළඟ. අදුක්කම සුඛ වේදනාට නද්දකින් නොපතන් කියවන එක තමයි තියෙන්නේ. ආන්නේ විතර බලන්න පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයා මේ වේදනා චෛසිකය පිළිබඳව අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියන ධම්මානුපස්සනාවට වැටෙනවා. ඊ අපි අතරම චිත්තානුපස්සනාව කොටසක් කෙරුවේ ධම්මානුපස්සනාවට තියෙන සතිපට්ඨානෙ පෙන්වන්නේ නීවරණ ධර්ම ටික පංච උපාදානස්කන්ධ සලායතන සත්බොජ්ජංග චතුරාර්ය සත්‍ය. උත් ආනාපාන සති සූත්‍රයේ ධම්මානුපස්සනාවට වැටෙන්නේ අනිච්චානුපස්සී වීරති විරාගානුපස්සී වීරති නිරෝධානුපස්සී වීරති පටිච්චසමුප්පාදානුපස්සී වීරති. සුඛ වේදනාවක් ආවත් මේක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු එකක් වතුර යන පීරක් වගේ එකක්. කළු ලෑල්ලක ලියපුවා වගේ එකක් ඉතින් මොකටද මේකට මේ උදම්මනන්නේ මොකටද පාටි දාන්නේ මොකට සංభాෂණ පවත්තන්නේ දුක් වේදනාව කාට පස්සේ තියෙනවා මේ දුක් වේදනාව දැවෙන්න ගත්තොත් හිතට හිත කරදර ගත්තොත් ඉහිටිනවා හිත කරදර ගන්න නැතුව මෙයාත් වේදනාවක් කියලා දැනගත්තොත් එයා යනවා හිටපු දන කපුරු පුච්චපු දන අලුවත් නැති වෙන විදිහට යනවා අදුක්කම සුඛ වේදනාවට ආවට පස්සේ හොඳට තේරෙන පටන් අර ගන්නවා මම මේ දෙකල් මේක නොදකින්න පතන් කිව්වා. දැන් ආවට පස්සේ ඒකත් අනිත්‍යයට අනිත්‍ය හොඳට පෙන්ලා දෙමින් කටයුතු නිසා එන ඕනම වේදනාවක අනිත්‍යයට ලක් කරන්න පුළුවන්. විරාගය කියලා කියන්නේ ඒකට රාග කරන්නේ. රාග කරනවා කියන එක පොඩ්ඩක් ප්‍රවේශයෙන් විග්‍රහ කරන්න ඕනේ. අපි සුඛ වේදනාවට රාග කරනවා කියන එක මේ ඔක්කොමලා පිළිගනි. රාගානුසය තමයි මතුවෙන්නේ. දුක් වේදනාවක් ආවට පස්සේ අපි ඒක ප්‍රහාණය කරන්න හදන්නේ නදකින්න ඔබතන් කියන්නේ ඒ වෙනුවට රාග සුඛ වේදනා තියෙන රාග නිසා තමයි. එහෙම නැත්නම් දුක් වේදනා ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ. පොඩි බබාට උට දුක හඳුනන්නෙත් නැහැ, සැප හඳුනන්නෙත් නැහැ. ඒ නිසා ආපු එකට උපචාර කරන මිසක් මේකට කැමැත්තක් අකමැත්තක් නැහැ. මොකද දුක් වේදනාවක් එනකොටම අපි හිතනවා ඇයි මට මෙහෙම දුක් විඳින්නේ? මම දන් දීපු කෙනෙක් නෙවෙයි. මං සිල් රකපු කෙනෙක් නෙයි. මං පැවිද්දෙක් නෙයි. මම සමත භාවනා කරනවා. මොකටද මට දුක එන්නේ කියලා හිතනවා. දන්නේ නැහැ සංසාර රෝගයක් කියලා. මේ සංසාරින ඔක්කොටම දුක එනවා. ඒ දුක ආවට පස්සේ වින ඒ වෙනුවට වෙන සැපක් පැතුවොත් මේ දුක නැදකින් උපතන් වෙනවා. නෑ මේ දුක් වේදනාම ස්පර්ශය බලනවා දුක් වේදනා පටිසම්පාදේ බලනවා දුක් වේදනා සංකත ගතිය බලනවා දුක් වේදනා අනිත්‍යත්වය බලන්න කියවනේ දුක් වේදනාව තල්ලු කරන්න ඕන ගමන් නැහැ ඒක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක මූල අමුද්‍රව්‍යයක් වෙන පරිශ්‍රණය සඳහා. එතකොට එතනත් ඊගාව එකක් අපේක්ෂා කරන රාගාංශය ඉන්නේ. අදුක්කම සුඛ වේදනාව ආපුවම අපි අවිද්‍යාවට යට කරන්නේ. ඒක පාළුයි කම්මැලි කියන. නමුත් ඒකට පැහැදීමක් ආවට පස්සේ ඒකේ අනිත්‍යත්වය සැපෙන් දුකෙන් කඩලා දානවා. එතකොටත් දුකකට හේතු වෙන නිසා ඒකත් අපේක්ෂා කරන්නේ නැතුව විරාගය නිරෝධානුපස්සනා කියලා කියන්නේ විරාගානුපසන කියන්නේ රාග කරන්නේ මට මේක වේවා. ඒක ඒකේ වේගෙන් සීඝ්‍රයෙන් කරකැවෙනවා. අපි ලණු තුනක් එකතු කරලා හදපු තේඩාවක් ගත්තොත්. ලණු තුන එකක් කහපාට එකක් නිල් පාටයි රතු පාටයි කියලා ගන්න. එතකොට මේ තේඩාවේ බලන දණ ඉස්සරහා තියෙන රතු පාට වෙන්න පුළුවන් චුට්ටක් උඩින් බැලුවොත් නිල් පාට තියෙයි ඊට උඩින් බැලුවොත් කොළ පාට තියෙයි. මේ තුන තේඩාව හැදිලා තියෙන්නේ ලණු තුනක් අම්බරලා. ධනුසනේ බලනකොට ඉස්සරහට තියෙන පැතිකඩ ඒ බලන තැන හැටියට වෙනස් වෙනවා. පොඩ්ඩක් හරවනකොට වෙන පාටක් පේනවා. උඩ බැලුවොත් වෙන පාටක්, යට බැලුවොත් වෙන පාටක්. මේ තුන හැම වෙලාවෙම මේ තුන තියෙනවා. අපි මේ එකට ප්‍රිය කරනවා, එකට අප්‍රිය කරනවා, එකට මෝහ මෝහේ පහලනවා. ඔය කොයි එකෙදිත් මේ වේදිකාවේ මේ නළුව තුන්දෙනා කොයි වෙලාවෙත් ඉන්නවයි කියලා බැලුවොත් ඔය ඇනසිසයිස් සැමුවෙල් රුද්‍රිගෝ සහ බර්ටි ගුණතිලක වගේ තමයි. තුන් දෙනාම ජෝකර්ලා. තුන් දෙනාම ඉන්නවා ජවනිකාවේ. එක එකන ප්‍රධාන නළුවා වෙන එක එක හැටියට ඕනෝක දැක්කනම් මේ සැප හොයාගෙන යන මේ පිස්සු ගමන මොන තරම් විකාරයක්ද කියලා තේරෙයි. ඒ වෙනුවට මේවා නිතර ඇති වෙන සුළු දේවල් කියලා එකකටවත් අරකට වැඩිය මේකේ රාගයක් පතු වෙන්නේ නැහැ. නිරෝධානුපස්සනා කියලා කියන්නේ මේවා ඔක්කොම දුක්ඛං සැප වේදනාව දුකක් නම් දුක් වේදනාව උලක් නම් අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය නම් මෙව නැති වෙනවා කියලා කියන්නේ සැපක්. ඒ නිසා මේ වගේ Nirodha ගෙවන් වීම එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙයි සැප වේදනාවක ඉන්න ගමන් එයා හොඳටම දන්නවා මේක අනිත්‍ය දැන් සැප ගෙවෙනවා සැප ගෙවෙද්දී සැලෙන්නේ නැහැ. ඉස්සෙල්ලා සැපක් තිබිලා නැති වෙනකොට PA විප්පයෝගෝ දුක්ඛෝ කියලා දුකක් ඇති කරනවා. දැන් දන්නවා පීයේ කාවත් ප්‍රියාගෙන් වෙන් වෙන්න වෙනවා. වෙන් වෙලා යන වෙලාවේදී හොඳට බලන්න ඕන්න තිබුණ සැපේ දැන් යනවා. මම දුකක් ආවට පස්සේ දුක යනවා. ඒකේ නිමාව, ඒකේ Nirodhe බලන්න පුළුවන්. අදුක්කම සුඛත් සැප දුක තියෙන නිසා ගෙවන් වෙනවා. නිවනට පාර වෙලා තියෙන Nirodhe ඔක්කොමලා දන්නවා Nirodha Satya කියලා කියන තුන්වෙනි ආර්ය සත්‍ය. Nirodhe කියලා කියන්නේ මේ දේවල් උපයන එකවත් හට ගන්න තැනවත් මැදවත් නෙවෙයි මේ උපේලා හටගත් දේවල් ගෙවෙන තැනයි. ඒ නිසා සැප වේදනාව වේවා දුක් වේදනාව වේවා අදුක්කම සුඛ වේදනාව වේවා යහන පස්ස පැත්ත බැලුවොත් එනකොට එන මුණත නෙවෙයි ඒකට අපි ඔක්කොම දක්ෂයි. අපිට ආය උගන්නන්න දෙයක් නැහැ. හැප එනකොට කට කනේ hina වෙලා බාර ගන්න. දුක එනකොට අට මූණ අට කරගෙන අයියෝ බලන්න මට වෙච්ච දේ කියලා අඬා වැටෙනවා. අදුක්කම සුඛ වේදනාවට නිදිමතයි. නමුත් ওই තුන් දෙනාගම යන පැත්ත අන්තිම සතිමත්. හොඳට බලන්න හිටියොත්. අන්තිම සම්පජඤ්ඤය. අන්තිම ප්‍රීතිය. අන්තිම සුඛය. අන්තිම පස්සද්ධිය. ඒ නිසා මේ නටාගෙන එන එන එක නෙවෙයි යන හැටි පොඩ්ඩක් බලන්න. මේ මං කියන સંદર્ભයටම නැතුව මං නිදර්ශනයක් දෙන්නම්. සිද්ධාර්ථ කුමාරයෝ ගීගේ අතහරින්න ඉස්සල දවසේ නාටිකංගනාවේ ආවනේ නටන්නේ. එන්නකොට කියුටෙක්ස් ගහගෙන ලිප්ස්ටික් ගහගෙන සංගීත භාණ්ඩ ඇතුගෙන නටාගෙන වයාගෙන කොහොම එන්නේ ඇද්ද මේ නිදා ගන්න කාමරේට. ඇවිල්ලි වල රංගන දැක්කද සිද්ධාර්ථ කුමාරයා කරපොදී පිටිය පැත්තට හැරුණා. ටික වෙලාවකින් මොකද වුනේ නටාගෙන ආපු කට්ටිය. ඒ ඒ සංගීත භාණ්ඩ වල සමහරු හෙළුවෙන් සමහරු කෙලවැක් කරනවා සමහරු කොරා දිනවා අන්න හැරිලා බැලුවට පස්සේ දැක්ක නාටකම උන්ට උඩින් තමයි අපි නිෂ්ක්‍රමණය කරේ. ඒ කට්ටියට උඩින් තමයි පැනලා ගියේ. අනේ මෙන්න දැනුයි පේන්නේ හෝම් කොට හෝම් පිටියක් වගේ මුන්දලාගේ රංගනය නොබල සිටීමේ. නටමේ හැමාරේ. හොඳ දර්ශනයක් ඕගොල්ලෝ දලන්න ඕනේ නම් ගිහිල්ලා බලන්න දැන් තියෙනවා හරියට මේ රිසෙප්ෂන් හෝල්ස් ඔය උත්සව ශාලාවල් කුලියට දෙන වැඩ පිළිවෙල. එක දවසට මඟුල් ගෙවල් දෙක තුන තියෙනවා. මගුල් ගෙදර ඉවරුනාට පස්සේ උත්සව ශාලාවට ගිහිල්ලා බලන්න අනුරාධපුරේ මොකද උනෝරයෙන් ගෙනාපුන මල් තියෙනවා සැරසිලි තියෙනවා ඔක්කොම ඉක්මනටම අයින් කරන්න ඕනේ ඊගාව සැරසිල්ලට මේක හයි කරන වෙලාවේ හම්බේ එකබාන කලාවට වර්ණ සංකල්පණයට ලස්සන හදන අන්තිමට ඔක්කොම කවුරු කියලා කඩලා කඩලා කඩලා කුඩු කුඩට දාලා වීසි කරනවා ඒකල ආලුතෙන් ශාලාව ආය හදනවා ඊගා වෙන කට්ටිය එනකොට අරක කඩලා විසි කරනවා. ඒ කඩන වෙලාවෙයි හදන වෙලාවෙයි මේකට දක්වන අහකල්ප දෙක බැලුවොත් ඒක පේන්නේ ශාලා වෛද්‍යකාරයට විතරයි. බුදුමයි. එක පැය ගානක් යන්නේ. අපි හිතමු මනමාලියක් සරසනයි කියලා. සරසල ඊට පස්සේ වැස්සොත් මොකද වෙන්නේ? ඕ ගාන බරුසාවට අහුනොත් එහෙම බලුවමනයක් වගේ වෙයි. මේ සායන් දියවිලා, කොණ්ඩ කැඩිලා. ඔන්න ඕක පොඩ්ඩක් බලාගන්න වැඩිද? මේ නටන නාඩගමයි මේ නාඩගම පොඩ හැල හැප්පෙන්න අරින්න පොඩ්ඩක්. හැප්පුණාට පස්සේ පේන දර්ශනය බලනකොට හැම එකේම Nirodhe බලන පටන් අරගත්තට පස්සේ අපි මෙතෙක් කල් කිරුවේ එන මංගල දර්ශනය කියලා බලන්නේ හටගන්න විතරයි. පොඩ්ඩක් යන හැටි බලන්න පටන් ගත්තට පස්සේ මේ දුක් සැප අදුක්කම සුඛ වේදනා නිරෝධේ වැත් බලන්න ගියාට පස්සේ අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිසගානුපස්සී මේක අල්ලන්න ගියොත් තමයි මේ සැප දුක් අදුක්කම සුඛ තියෙන්නේ අතහරින පැත්තට ගෙවෙන පැත්තට වැය වෙන පැත්තට ඡේ වෙන පැත්තට නිරෝධ වෙන පැත්තට ගියාම අල්ලන්න දෙයක් නැහැ මොකද ඇදිලා යන ආන්දයවල වල්පත ගත්තා වගේ ආන්දෑවල වල්පත ගත්ත පස්සේ වල්පත ඉබේම ලෙසලා යනවා. සැපත් ආවත් යනවා. දුකක් ආවත් යනවා. අදුකම සුඛ වේදනාවක් ආව යනවා. මට බලන්න තියෙන්නේ මේක යන හැටි. ගෙවන් වෙන හැටි. බලන්න ගියාට පස්සේ බුදුරජාණන්සේ කියනවා මේ මනුස්සයා මැරුණාට පස්සේ වේදනාවක් නැත්තන් ගියාට පස්සේ ආයෙත් අල්ලයිද කියලා මේක. මේ පණ තියෙද්දී එනේන සුඛ වේදනාවේ දුක් වේදනාවේ අදුක්කම සුඛ වේදනාවේ වැය වෙන තැන, ඡය වෙන තැන, නිරුද්ධ වෙන තැන විරාග වෙන තැන බලන්න පුරුදු කරපු කෙනාට යම් වෙලාවක මේ කය ජීවිත පරියන්ත දුකක් තියලා ඉවරමුණයි කියලා හිතමු. ඉවරන පස්සේ අර ඉවර වීම බලන් හදන ගෙමිනිය ආය එකක් අල්ලන්නේ නැහැ. ඉතින් ආයට ඌට ආත්මයක් නැහැ ඊට පස්සේ. ආය පුනරුත්පත්තියක් නැහැ. ඒ නිසා මේ දුක් වල තියෙනවා ජීවිත පරියන්ත දුක තියෙනවා, කාය පරියන්ත දුක තියෙනවා. කායට එන දරා ගන්න බැරි දුක් තියෙනවා, ජීවිතයට දරන්න බැරි දුකක් කාය දුක් වලට අපි ලෙඩ රෝග නම් කියනවා ජීවිත පරියන්ත දුක කියලා මරණසන්න දුක. ඒකෙදිත් එයා දැනගෙන මේක ගෙවන් වෙනවා මේක ඉවර වෙනවා කියලා දැනගත්තොත් මරණය සිද්ධ වෙන්නේ සතියෙන් සම්පජඤ්ඤයෙන් ආය අල්ලන්නේ නැහැ. ඒක නිසා ඒිට ඉස්සලා එන දුක ඊටට පොඩි. ඒවා දැරිය හැකි. ඒකත් බැරි නම් එදිනෙදා එන දුකත් බරහන බැරි නම් හෙම්බිරිසාවක් දරා කියාගෙන ඉන්න බැරි නම් දත් කැක්කම දරා කියාගෙන ඉන්න බැරි නම් බඩේ එකක්ම දරා කියාගෙන ඉන්න බැරි නම් මොන භාවනාවක්ද? ඒකට කියන්නේ භාව නෑව කියලා. භාව කියන්නේ වලිගෙට. එයාට ඉතින් වලිග නැති එක විතරයි තියෙන වෙනසකට තියෙන නැත්නම් ඌත් ඉතිසරෙත් තමයි. දවසින් දවස දවසින් දවස දුක් වේදනා, සැප වේදනා, අදුක්කම සුතුන එන්නේ දරාගෙන දරාගෙන එනවනම් කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ භාවනා හරියනවද නැද්ද කියලා. ඕන කෙනෙකුට තේරෙනවා. එයා බලන්නේ එන දුක උඹ ඕනේ නැටුමක් නටපන් මං උඹ යන හැටි බලනවා. දුක් වේදනාව වෙන ඕනේ නැටුමක් උඹ රංගනේ නටපන් වට්ටක නැටුම් නටපන් කඩු නැටුම් නටපන් එහෙම නැත්නම් කංගුඩු නැටුම් නටපන් උඩරට නැටුම් නටපන් නටලා යන හැටි බලපන්කෝ. අදුක්කම සුඛ වේදනාත් වෙන රංගනේ දාහන්න අරින්න 18 සංගී නටලා යන හැටි බලන්න. ඔන්නෝක පුරුදු කරගත්තා නම් කවුරු මොන තාලෙන් නැටුවත් තමන තියෙන නාඩගමේ හැමාරේ පොඩ්ඩක් බලන්න. නාඩගමේ හැමාර බannකොට සැපක් ඇවිල්ලා නටලා ගියත් එච්චරයි. දුකක් ඇවිල්ලා නටලා ගියත් එච්චරයි. අදුක්කම සුඛ නටලා ගියත් එච්චරයි. අවසාන වේලාව බැලීමට අපි කියනවා කය අනුපස්සන ක්ෂය වීම බලනවා. වය අනුපස්සන වැය වීම බලනවා. විරා නිරෝධ අනුපස්සන නිරුද්ධ වීම බලනවා. විරාගානුපසනාව ඒකේ විරංජනේ වෙන හැටි බලනවා. මෙන්න මේව බලන කෙනෙකුට කදාක සරෝජනසේ සඳහන් කරනවා මරණයෙන් පස්සේ අනේ මට ආයේ මේ සැපක් වේවා දුකක් වේවා අදුක්කම සුඛයක් වේවා නෑ මොකද එයා බල්ලා තියෙන්නේ ගෙවීම පමණයි. ඒකට නිදර්ශනය සඳහන් කරලා තිනවා තේලංච පරිච්ඡ වට්ටිංච පරිච්ඡ තේලපජ්ජෝතා. තිලුත් නිසා වැටියක් නිසා තෙල් පහනක්පත් වෙනවා. යම් වෙලාවක තෙල් ඉවරුණාට පස්සේ වැටි ඉවරුණාට පස්සේ පහන නිවෙනවා. ඒ වගේ තමයි ශප වේදනා පස්සේ ලෝණ මිනිහා දුක් වේදනා එපයි කියන මිනිහා අදුක්කම වේදනාව අවුල් පාස කරගන්න මිනිස්සයා තාම තෙල් තියෙනවා, පහන තියෙනවා, වැටිය තියෙනවා, ඉතින්පත් වෙනවා. නමුත් මේ සුඛ වේදනාවේ අවසානයේ බල්ල පුරුදු කරපු මිනිහා දුක් වේදනාවේ එතන එතන අවසානයේ බල්ල දුහුරු කරපු මිනිහා අදුක්කම සුඛ වේදනාවේ අවසානයේ බල්ල හුරු කරපු මිනිහා හරියට පහනේ තෙලුත් ඉවරයි වැටියත් ඉවරයි ඒක සීති භාවම් භවිෂ්‍යති කියලා කියනවා සීතල වෙනවා. ඕකටයි නිවන කියන්නේ. නිවනට කියන්නේ සීති භාවයටපත් වෙනවා. නිවනවා කියන්නේ නිවෙනවා කියන එකයි. හැම සැප වේදනාවකම නිවනට ඉඩ තියලා තමයි යන්නේ. හැම දුක් වේදනාව නිරෝධයට ඉඩ තියලා යන්නේ. හැම අදුක්කම සුඛ වේදනා නිරෝධයට ඉඩ තියලා තියෙන නිසා හැම සැප වේදනා පිටිපස්සෙම නිවන තියෙනවා. හැම දුක් වේදනා පිටිපස්සෙම නිවන තියෙනවා. හැම අදුක්කම සුඛ වේදනා පිටිපස්සෙම නිවන අපිට තියෙන ඉවසීමක් නැහැ. සැපක් ඇවිල්ලා යනකම් මේ පිය ඉපයෝගයේ දුක නිසා අයියෝ ඉසాత බැනගෙන අඬන නිසා සැප යනකොට ඒක දුක ඉතුරුන හැටි පේන්නේ දුක යනකොට ඒක පිටිපස්සේ සැපක් තියෙන බව පේන දෙයක් නෑ මොකද අපි ඒකට විශ්වෝප වෙලා ඉවරයි. අපි කම්පණයටපත් වෙලා ඉවරයි. සැලිලා ඉවරයි. අදුක්කම සුඛ වේදනාවෙත් ඉවරය බලන්න පටන් අරගත්තාට පස්සේ මේ හැම වේදනාන පස්සනාදිගේ මේ කතා කරන්නේ රූපෙත් ඔච්චරයි සංඥාවෙත් ඔච්චරයි සංස්කාරෙත් ඔච්චරයි විඥානෙත් එච්චරයි. නමුත් මේ ගිලන්න බුදුහාමර කතා කරන්නේ. ගිලන්න අඬ විශ්වාසත බැඳගෙන අඬන්නේ ස්පිරිතාලට ගියාම නිය අම්මේ මයි ළඟට කවුරු හරි වරෙල්ලා මේ මමුතර පොච්චේ ගෙනෙල්ලා උනතු ටිකක් දීපල්ලා ඇල්ලතු ටිකක් දීපල්ලා අම්මෝ ලොකු සාන්ති කියනවා ඒ අල්ලපු ඇඳේ වට කරලා ලෙඩෙක් හිටියලු කෑ ගහපු කෑ ගැහිලා අන්දිව ගියාට පස්සේ ඉතින් යන්දන් දුක ඉවරුණයි කියලා. අනේ ඒ ටික කරන්න විඳපු වදයක් කියලා ලොකු සාහිත්‍ය කල්පනා අනුන්නාන්සේ මැරිලා නැහැ එතකොට. ලොකු සාහිත්‍ය පණ තියෙනවා අල්ලපු ඇඳේ මිනිහා මැරිලා. ආමුදුරු කෙනෙක්. ඒ අන්තිම පණ ටික රැකගන්න ඉවර වෙන හැටි නෙමෙයි බලන්න යන්නේ. අලුතෙන් පණ දෙන්න, හුස්මක් කරගන්න, heart beat එක වැඩි කරගන්න, saline ටිකක් දෙන්න, glucose ටිකක් දෙන්න, අර අනේක ඇදලා ගන්න හදනවා. සුඛ වේදනායි දුක් වේදනායි අදුක්කම සුදා ඉවරෙත් බලන කෙනාට මේ පණ යන වෙලාවේදී ඒකත් ජයසිරි මංගලම් කියලා බලච්චාවයි කියලා ඉන්න එකනේ තියෙන්නේ. මොකද ඊට ඉස්සෙල්ලා මේ දුක්ඛ සුඛ වේදනා සුඛ වේදනා දුක් වේදනා බලනකොට දහස්වර මැරිලා ඉන්නේ අපි. ආය අලුතෙන් මරන්න දෙයක් නෑ අපිට పూర్ව මේ මොකක්ද ඒකට කියන්නේ පෙර උරුවක් දීලා තියෙන්නේ. ඔය දුක් වේදනා බලනකොට මල හා සමාන මරණය හා සමාන දුකක් විඳිනවා. කහාගෙන ඉන්නවා සත්‍ය සම්පජඤ්ඤ අරස කරන්නේ. ඒ නිසා තෙලත් වැඩියක් නිසා තෙල් පහනක සංසිද්ධිය වෙනලා බුදුන් සඳහන් කරනවා මේ ජීවත් වෙද්දී සැප වේදනා නිරෝධය බලන්න දන්නේ නැත්නම් ජීවත් වෙද්දී දුක් වේදනා නිරෝධය බලන්න දන්නේ නැත්නම් ජීවත් වෙද්දී අදුක්කම සුඛ වේදනා නිරෝධය බලන්න දන්තං ඡේ වීම දකින්න බැරි නම් බැයිම දකින්න එයා ඒකට අභිනන්දනය කරනවා අජෝසනය කරනවා අභිවදනය කරනවා කියාපාන ඔයගොල්ලන්ට උනට අපිට මෙන්න මෙහෙම මෙහෙම සැප තියෙනවා කියලා ඒක අභිවදනය කරනවා. එහෙම නැත්නම් අනේ බලන්නකෝ අපිට වෙච්ච දේ කියලා දුක අභිවදනය කරනවා. එතන අදුක්කම සුඛ වෙනවා. හරි පාළුයි අපා. ටෙලිෆෝන් එකක්වත් කරන්න බැරිද මට ඒ වෙලාවට මට ලියුමක්වත් එවන්න බැරිද මට නැත්තම් මේ ෆොටෝ එකක්වත් දීලා යන්න බැරිද අනේ කොහොම හරි හඳ බැතගෙන යනවා යණ්ඩයි කිට්ටු වෙලා තින්නේ අනේ පොඩ්ඩක් මොනවාරි කියන්නකෝ එච්චර තමයි කියන්නේ ඉන්නකම මේ ටික දැක්කනම් ওই නිවන කියන එක මහා ලොකු දෙයක් ඇත්ත නෙවෙයි. එදින එදින හම් වෙන මේ අභියෝගතා පරීක්ෂණ ටික කරගත්තා නම් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මරණාසන්න වේලාවක හෝ ලෙඩ වෙලා ඉන්න ගිලනුණ්ඩයි මේ බණ දේශනා කරලා තියෙන්නේ. ගේලඤ්ඤ සූත්‍රය. නමුත් බලපුවම අපි ඔක්කොම වේදනා සාගරයක පතුලේ ඉන්නේ. ඒක නිසා යෝගයයි යෝගාවචරය කියලා කියන්නේ භාවනා කරන කෙනයි කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ කෙඳිරි ගන්න එපා. කාටවත් කියා බාන්න යන්න එපා. කෙඳිරි ගෑවෙනවා ඒක නම් ප්‍රශ්නයක් නෑ. ලිඩියමරෝට කෙඳිරි ගෑවෙනවා. ඒකට කමන්නේ. නමුත් කෙඳිරි ගෑම කරන්න යන්න එපා. ඒකම පතන්නත් එපා. මන්ට මේ වෙලාවේ එල්ලතර හම්බෙන්න ඕන. මට උණු වතුර හම්බෙන්න ඕන. උපස්ථායක හම්බෙන්න කරලා තියෙනවා නම් හම්බ වෙයි. අනුන්ට උපස්ථාන කරලා තියෙනවා නම් හම්බ වෙයි. නැත්තම් සල්ලි වලට ගන්න පුළුවන්. ඒ තරම් හේතුඵල ධර්මය මතක් කරගන්න. Tamante ඒ වෙලාවට හම්බුණා නම් ඒ මනසට දෙසුති කරන්න ඕනේ අනේ උඹ ලොකු පිනක් කරගත්තා. ඔබ මේ උඹට අල්පං වඳුරු උණුබං කඳුරු පහළ වේවා සංසාරේ දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමුනුත් දැනගන්න අනේ මං කාටද කාටද උදව් කරපු එකක් තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව වයසට ගිහිල්ලා ලෙඩ වුණාට පස්සේ අල්ලපු ගෙදෙට්ට කෑ ගහන්නයි, දරුවන්ට බනින්නයි, ඉන්ෂුරන්ස් එකට ක්ලේම් කරන්නයි මේ කරදරවල පේන්න තියෙන්නේ. මේ වංශෙන්ද සතියක් සම්පජඤ්ඤා කියන එක හීනකින්වත් ඇහිලා නැහැ. උත්සාහයක් කරලත් නැහැ. අමලියකදී පාවිච්චි කරන හැටි දන්නෙත් නැහැ. හැබැයි බලනකොට උපැන්න සාතිකේ තියෙන බුද්ධ ආගම කියලා. ඒ වගේම අයියෙන් කතා කරන බුද්ධ ආගම පැතිර වීම ගැන. මේක විනාශ වෙන්න දෙන්න බෑ කොහොම හරි අපි බුද්ධ ආගම රකින්න ඕන කියලා. රකින්නවා නම් රකින්න තියෙන්නේ මේ Tamanට හම්බෙන දුකකට, සැපකට, අදුක්කම සුඛ වේදනාට මුහුණ දීම හරහා Tamanගේ ඉවසීමේ ශක්තිය, උසස් භාවය, නොසලින බව, තාදී ගුණේ වැඩෙනවා නම් ඒක බුරේ පන්දිසාංශ කියනවා ඒක ඒ මිනිස්යාට හැරෙනකොටම තේරෙනවා. තමන්ගේ ඉවසීමේ ගතිය වැඩි වෙනව නම් කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ නැහැ. තමන්ට තියෙනවා ඉස්සර වගේ මට කේන් කියනවා යනකොටම තේරෙනවා. ඉස්සර වගේ මට තරහ යනවා ආසාවල් එනවා ආසාව එනකොටම තේරෙනවා. දුක් වේදනාව වෙනකොටම දාන්නවා දුක් වේදනාව. වෙනදට වැඩි ඉවසන්න පුළුවන්. සැප වේදනාවක් වෙනවා වෙනදට ඉවසන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාවක් වෙනවා අඳුනා ගන්න පුළුවන්. ඌක කවුද කොහොමද තව කෙනෙක් දන්නේ මොන විදියෙන්වත් දරගන්න බෑ. දැනගන්න පුළුවන් ඉන්නේ කියන වචනෙන් විතරයි කමටහන් සුද්ධ කරනකොට ওই වචන ටිකක් කිව්වට ඒකේ ඉඟියක් දෙනවා උඹම තමයි උඹම දැනගන්න තියෙන්නේ. හැබැයි උඹ දැනගන්න ඕනේ බුදුහාමර කොයි දෘෂ්ටි කෝණයෙන්ද බලන්න ඕනේ කියන එක. ඒ යෝනිසමනසිකාරය ඕනේ. ඒ සම්මිය දෘෂ්ටි ඕනේ. ඒක කරගෙන කරගෙන ගියාට පස්සේ දුකේදිමයි එන කරදරවලදිමයි අමලියේදිමයි මිනිස්යාගේ අමනුෂ්‍යකම මිනිස්කම තේරෙන්නේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ කියලා අපේ පරණ කවියක් තියෙනවා. ඒ නිසා කාගෙන්වත් අහන්න යන්න බෑ. ඇහුවට කමක් නෑ. අපිට පොඩි චින්තාමේ සහ සුතමේ වශයෙන් ගනුදෙනුවක් කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ දැනුම කියලා කියන්නේ තමන්මයි. තමන්ටම තේරෙනවා නම් මේ කොයි දුක, කොයි සැප, කොයි අදුක්කම සුඛ වේදනා ආවත් ඒකේ අලගිය මුලගිය විස්තර හොඳට තේරෙනවා. මේක හැම එකක්ම පටිච්චසමුප්පන්නයි. මේක හැම එකක්ම සංකතියක්, කරුණු රාශියක් නිසා ඇති වෙන එක. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ එකක්වත් අජෝසනය කරන්න බෑ රිංග ගන්න එපා මේවට. මේ එකක්වත් අභිවදනය කරන්න බෑ කියා පාන්න යන්න එපා. අභිනන්දනය කරන්න යන්නත් එපා. එතකොට වේදනාවක් වෙනස අපිට වාල් භාවයක් එන්නේ නැහැ. අපිට ඒ වෙනුවට හම්බ වෙන්නේ වේදනාව පිළිබඳ ස්වාමිත්වය. බෝ ඕනේ නැටිලා නටල ඵලයක් මම මුලැමැදාක බලනවා කියලා. ඒ නිසා අපි ඔක්කොම ගිලන් වෙනවා. දැන්නවත් ගිලන් වෙච්ච ඇත්තෝ ඇති. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ සංසාර රෝගෙන් අපි මිදෙනවයි කියලා. ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක සහ ඊට පස්සේ උපදිනවයි කියන එක සංසාර රෝග හතරක්. දැන් අපිට උප්පත්තිය දැන් ඉතින්. අහුවෙලානේ තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මරණය, ලෙඩ, වයස. මේ තුනේදිම උපයාසපයා ගන්නලද සති සම්පජඤ්ඤය තියෙනවනම් ඒ හැම එකක්ම අපිට අභියෝගතා පරීක්ෂණයක් කරගන්න පුළුවන්. කලින් හොඳට සත්‍ය සම්පජඤ්ඤය තියෙන කරන්නේ ලෙඩ වෙනකොට තමයි හරියටම තේරෙන්නේ මගේ සත්‍ය සමාධිය හරි කියලා මට මතක නෑ මේ මේ කිට්ටුවේ ආසන්න සූත්‍රයක ඇති හොඳට භාවනා කරපු කෙනෙක් ඒ භාවනාවේදී ඇතිවෙච්ච ඵල ප්‍රයෝජන තේරෙන්නේ දුකක් පැමිණිච්චාම කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා ලෙඩක් වෙච්චුනාට පස්සේ කියලා තේරෙනවා එතකොට තියෙනවා අඬ අඬ හරි මම භාවනා කරපේක ප්‍රයෝජනයක් තියෙනවා දැන් කාටවත් අඬ හො ගන්න දෙයක් නෑ අපේක්ෂා කරන දෙයක්වත් නැහැ. පැමිණි දුක් පැමිණි රහයි කියන්නේ අනේක. ඉතින් සීළු දිනාට මේ මුළු ජීවිතේ මුළු සංසාරේ පැමිණි දුක් පැමිණි රහයි කියලා ජීවිතේ දිහා බලන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රය සම්බන්ධ ධර්ම දේශනා මාලාවත් අද්දම්ප දේශනා දවසේ ධර්ම දේශනාත්මයෙන් සමාප්ත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා